පූජනීය මිරහවති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපි හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් පළමුවෙන්ම පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අපි හාමුදුරනේ. අද මේ වටිනා ධර්ම සාකච්ඡාව අපි හාමුදුරනේ අපි අද ධම්මානුපස්සනා හෝදා ධර්ම සාකච්ඡාව සඳහා සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වන්නේ අංගුත්තර නිකායේ චක්ක නිපාතේහි සඳහන් වෙන අනුත්තරීය සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්නකොට තමයි මේ සූත්‍ර දේශනාව සිද්ධ කළ තියෙන්නේ. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ප්‍රධාන වශයෙන්ම පිටක තුනකට බෙදලා තියෙනවා ත්‍රිපිටකය කියලා සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකය කියලා. මේ පිටක තුනට බෙදලා තියෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද 84000ක් වූ ධර්මස්කන්ධ. සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000ක්, විනය පිටකයේ ධර්මස්කන්ධ 21000ක්, අභිධර්ම පිටකයේ විතරක් ධර්මස්කන්ධ 42000ක් වශයෙන් මේ 84000 වර්ග වෙනවා. සූත්‍ර පිටකයේහි සඳහන් වෙන මේ ධර්මස්කන්ධ 21000 ප්‍රධාන කොටස් පහකට බෙදලා තියෙනවා නිකාය වශයෙන්. දිග සූත්‍ර තියෙන කොටස දීඝ නිකාය, ඒ වගේම මධ්‍යම ප්‍රමාණ සූත්‍ර තියෙන කොටස මජ්ක්‍ධිම නිකාය, ගද්‍ය පද්‍ය මිශ්‍රිතව තියෙන කොටස සංයුක්ත නිකාය, ඒ වගේම කුඩා කුඩා සූත්‍ර කොටස් තියෙන කොටස හුද්දක නිකාය සහ ධර්මකාරණාවෙන් ධර්මකාරණාව වැඩි වෙන විදිහට අනුපිළිවෙලින් සකස් කරලා අංගයෙන් අංගේ උත්තරීතර වෙන විදිහට උසස් වෙන විදිහට සකස් කරන ලද කොටස අංගුත්තර නිකාය වශයෙන් දක්වලා තිබෙනවා. ඒතර මේ අංගුත්තර නිකායේ තියෙනවා ධර්මකාරණා එකේව සඳහන් වෙන සූත්‍ර ඒව ඒකක නිපාතයට ඇතුළු කරලා තියෙනවා. ධර්මකාරණා දෙකේව සඳහන් කරන සූත්‍ර තියෙනවා. ඒව දුක නිපාතේ කියන කොටසට ඇතුල් කරලා. ධර්මකාරණා තුනේව සඳහන් සූත්‍ර තියෙනවා. ඒ තික නිපාතේ. ධර්මකාරණා හතරේ ඒවා සඳහන් වෙච්ච කොටස තියෙනවා. ඒක චතුත්ථ නිපාතේයි. ධර්මකාරණා පහේ ඒවා සඳහන් සූත්‍ර තියෙනවා. පංචම නිපාතේයි තියෙනවා. ඒ වගේම ධර්මකාරණා හයේ ඒවා සඳහන් සූත්‍ර තියෙනවා. ඒ චක්ක නිපාතේට ඇතුල් කරලා තියෙනවා. එතකොට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සූත්‍ර පිටකයේ සඳහන් වෙන අංගුත්තර නිකායේ චක්ක නිපාතයට අයත් වෙන වටිනා සූත්‍ර දේශනාවක්. ඒ තමයි අනුත්තරීය සූත්‍රය කියලා කියන්නේ. අපි හාමුදුරනේ අපි අපේ ප්‍රේක්ෂක පින්වතුන්ගේ දැන ගැනීම සඳහා ඉස්සෙල්ලා මේ අනුත්තරීය කියන වචනය විග්‍රහ කරගෙන මේ සූත්‍රය සඳහා ප්‍රවේශයක් ලබා ගමු. තිරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තලල්ලේ කන්දකිත්ති ස්වාමීන් වහන්සේ අද ඊපුර පසළොස්වක පොහොව දවසේ බොහෝ දෙනා තමන්ගේ නිවෙස් වලට වෙලා පිහිවස් සමාදන් වෙලා ඉන්න මේ අවස්ථාවේ නීවරණ ධර්ම එහෙම ටිකක් වැඩ කරන අවස්ථාව මේ වෙලාව නීවරණ ධර්ම වැඩ කරන අවස්ථාව. ඔව්. යටපත් ඒ අවස්ථාවේ සාමාන්‍යයෙන් බත්මතේ එන වෙලාවනේ. එහෙමයි. ඒ නිසා මෙවැනි වෙලාවකට ඇත්තටම මේ වගේ ධර්ම සාකච්ඡාවක් ඉතාම කාලෝචිතයි. තීන මිද්දේ අඩු කරගන්න. තීන මිද්දේ අඩු කරගන්න. බත්මතේ අඩු කරගන්න. එහෙමයි. ඉතින් ස්වාමීන් වහන්සේ අද අපි සාකච්ඡා කරන සූත්‍ර දේශනාව අපේ ස්වාමීන් වහන්සේ 84000ක් ධර්මස්කන්ධය පිළිබඳව පුංචි තාමත් වැදගත් සම්පින්දනාත්මක විස්තරයක් ඉදිරිපත් කළා. ඇත්තරම තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ 84000ක් ධර්මස්කන්ධය අතුරෙන් ස්වාමීන් වහන්සේ අනුත්තරීය නාමෙන් වදාළ එකම දේශනාවයි තියෙන්නේ. එහෙම. ඒ දේශනාව තමයි අද අපි මේ සාකච්ඡා කරන්න යන සූත්‍ර දේශනාව. එහෙම. විනය පිටකේවත් අභිධර්ම පිටකේවත් සූත්‍ර පිටකේවත් වෙන අනුත්තරීය නාමෙන් වදාළ ධර්ම කාරණා සඳහන් වන්නේ නැහැ. එහෙමයි. ඒතර අනුත්තරීය කියලා කියන්නේ අති ශ්‍රේෂ්ඨ කියන එක. ඒ වගේම අසම සම කියන එක. එහෙනම් ඇත්තටම මේ කාරණා හය දැන් සාකච්ඡා කරගෙන යනකොට පින්නතුරට තේරෙයි. ඇත්තටම මේ කාරණා හය හොඳට දැනගෙන ඉන්නවා නම් හැම මොහොතකම අපි ශ්‍රේෂ්ඨත්වයට ඕන පුජ්‍යලයකට පැමිණෙන්න පුළුවන් ධර්මයේ තුල. එහෙමයි. ඉතින් සමහරලාට මේ කාරණා හය දැනගෙන ඉඳීම තුළින් নিরතුරුවම අර අපි හැම වෙලෙම පාවිච්චි කරන වචනයක් කුසල් මවන්න පුළුවන් ඇත්තටම. එහෙමයි. එහෙමනම් මේ අනුත්තරීය කියලා කියන්නේ අසම සම නැත්නම් අති ශ්‍රේෂ්ඨ කියන අර්ථයෙන් තමයි අනුත්තරීය කියලා කියන්නේ. එහෙමයි. එහෙම අති ශ්‍රේෂ්ඨ වූ ඒ වාගේම අසම සම වූ ඊටාම් උතුම් වූ ධර්මකාරණා හයක් පිළිබඳව මේ සූත්‍රයේදී සඳහන් කරනවා. දස්සනානුත්තරිය, සවනානුත්තරිය, ලාභානුත්තරිය, සික්ඛානුත්තරිය, පාරිචර්යානුත්තරිය සහ අනුස්සතානුස්සරි අනුස්සති අනුස්සතානුත්තරිය කියලා. එතකොට මෙන්න මේ කියන කාරණා හය පිළිබඳව තමයි මේ කාල සීමාවෙදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හාන්නේ පළවෙනි අනුත්තරීය ධර්මයේ හැටියට සඳහන් වෙන්නේ දර්ශනානුත්තරය කියන එක. දර්ශනයන් අතර ශ්‍රේෂ්ඨ දර්ශනය. දැකීම් අතර ශ්‍රේෂ්ඨ දැකීම. කොහොමද මෙය විග්‍රහ කරගන්නේ අපි? ඔව් ස්වාමීන් වහන්සේ දස්සන කියලා කියන්නේ අත්‍තරම තින් සාමහන්ස ශීපත් කරපු දැකීම. එහෙම. දස්සන අනුත්තරිය. දස්සන අනුත්තරිය කියලා කියන්නේ අත්‍ය උතුම් දැකීම. එහෙම. අත් ශ්‍රේෂ්ඨ දැකීම නැත්නම් අසම සම දැකීම. එහෙම. දැන් බලන්න සම්නස් දැන් මේ ලෝකේ නොයේ දැකීම් තියෙනවානේ. එහෙම. සාමාන්‍යයෙන් පුහුදුන් ලෝකයා රජ කෙනෙක් එනවා කිව්වොත් සාමාන්‍යයෙන් රටක ජනාධිපති කෙනෙක් එනකොට සාමාන්‍යයෙන් පාරට ගිහලා බලනවා. එහෙනම් ඊළඟට මහා ප්‍රභූවරයෙක් ධනවතෙක් කෙනෙකුත් ඒත් බලනවා. ඊළඟට ওই ප්‍රසිද්ධ නළුවෙක් නිලියක් ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් සාමාන්‍යයෙන් පුතග්ජන ලෝකයා මේ දක්ින්න බලන්න යනවා. එළිය ඕනේ නෑ මේ හත්තිරාදියෙක් පාර යනවා කිව්වත් මිනිස්සු ඉක්මනට ඇවිල්ලා බලනවා. ඉතින් මේවා දැකීම තමයි දැකීම නෙවෙයි කියලා කියන්න පුළුවන් කමක් නෑනේ. හැබැයි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් අපි හඳුරන්නේ ගොඩක් අය දෙහිවලටත් යනවා සත්තු එහෙම බලන්න සත්තු බලන්න යනවා. ඒ වියදම් කරගෙන වාහන වලින් එහෙම ගිහිල්ලා ඒ දැකීමක් නේද අපේ හඳ පැහැදිලිව මේ දැකීමක් තමයි. චිත්‍රපටි බලන්න යනවා ඒකත් දැකීමක්. විසූක දර්ශන. එහෙම. ඒ වගේ විවිධ අංශයෙන් ගන්න පුළුවන් මේ දැකීම. අංශෙන් කෙසේ හෝ අපේ මේ ඇහැට පේන දර්ශන. එහෙම. මේවා ස්වාමීන් දකින්න දකින්න අපේ සිත විචිත්ත වෙනවා. එහෙම. අපේ සිත නොසන්සුන් වෙනවා. නමුත් අපේ ශ්‍රද්ධාව දිනු වීමට, සතිය දිනු වීමට, සමාධිය දිනු වීමට, ප්‍රඥාව දිනු වීමට, ඒ වගේම විමුක්තිය පිණිස අමා මහ නිවන් පිණිස දැකීමක් තියෙනවා. දැන් අර කියන දැකීම් අපේ ආන්දරණේ අර ධර්මයේ සඳහන් වෙන විදිහට න නිබ්බිදාය න විරාගාය න උපසමාය න අභිඥාය න සම්බෝධාය න නිබ්බානාය සංවතති. ඒ කියන්නේ අවබෝධයෙන් කලකිරීම පිණිස හේතු වෙන්නේ නැහැ අර අර කලින් කියපු දර්ශනය. ඉදිරියම් සම්හස ඒ දැකීම් තුළින් අපිට මෙලවත් ඒ වගේම පරලවත් කිසිම යහපතක් නම් උදාපත් වෙන්නේ නැහැ. කෙලෙස් ඇතිවීමක් වෙන්නේ. කෙලෙස් ඇතිවීමක් තමයි වෙන්නේ. එහෙමයි. අපි හඳුරන්නේ එවන් දර්ශනයන් හමුවේ කෙලෙස් ඇති කරගන්න නැතුව ඉන්න බැරිද? මොකද දැන් වැඩි හරියක් හැමතිස්සෙම ඉතින් හාමුදුරුවෝ රූපෙන්නේ නැහැනේ පාරට බැස්සාම බුදුහාමුදුරුවෝ දකින්නත් බෑනේ. එතකොට වැඩි හරියක් දකින්න ලැබෙන්නේ යම් යම් ඔය වගේ කියන දේවල් එක්ක සත්තු එක්ක මිනිස්සු එක්ක ගහකොළ විවිධ දේවල්. ඒවා හමුවේ ඒවා ඕනකමින් බලන්නට යාම තුලද කෙලෙස් ඇවිස්සෙන්නේ. ඒවා හැමෝේ කෙලෙස් ඇවිස්සෙනව නම් කොහොමද අපි ඒක පාලනය කරගන්නේ? කියන එකත් අවධානය කරගන්න. ස්වාමීනි ඒක තමයි මේ සසරේ තියෙන භයානකකම. ඉතින් දැන් අපිට මේ ඒකාන්තයෙන් බහුල වශයෙන් සුලභව දකින්න තියෙන අපේ දැන් ස්වාමීන් වහන්සේ මතක් කරපු දෙකීම් තමයි. එහෙමයි. ඒ දැකීම් තුල කෙලෙස් හටගන්නේ නැතුව ඉන්න නම් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම මේ ධර්මයේ මුණ ගැහෙන්න ඕන. එහෙම. මේ ධර්මයේ මුණ ගැහෙන්න ඕනේ නැත්නම් කිසි කෙනෙකුට මේ කෙලෙස් වලින් ගැලවිලා ඉන්න ලේසි දෙයක් නෙවෙයි. එහෙම. එහෙමනම් මේ ධර්මයේ මුණ ගැහිලා ඊළඟට හොඳට ධර්ම ශ්‍රවණය කරලා සද්ධාව ඇති කරගෙන සිහිය දියුණු කරගන්න ඕන. සිහියට කලින් යෝනිසෝ මනසිකාරය හදා ගන්න ඕනේ. යෝනිසෝ මනසිකාරයේ සකස් වෙන්න සිහියක් අවශ්‍යයි. සිහිය දිනු වෙන්න යෝනිසෝ මනසිකාරයක් අවශ්‍යයි. එතකොට සාමාන්‍යයෙන් මේ නුවණින් මෙනෙහි කිරීම තියෙනවා නම් අපි ලස්සන රූපයක් දැක්කහම අපි දන්නවා තථාගත ධර්මයේ තුල පැහැදිලිවම මේ ධර්මයට කියන්නේ පටිච්චසමුප්පාදය. එහෙමයි. හැම දෙයකටම හේතුවක් කියනවා. ඉබේ හටගන්න කිසිවක් මේ ධර්මයේ තුල නැහැ. එහෙමයි. ආ මේක ඉබේ වුණා අරක වුණා මම මේ දැක්ක අපි විවහාරෙ එහෙම කිව්වට සාමනාස හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙමයි. එහෙමනම් අපි ඔය කියන ස්වාමීන් වහන්සේ දැන් කියපු අපි බාහිර රූප මේවා ස්වාමීන් වහන්සේ අපි දකින්න හේතුවක් නිසා. එහෙනම් සංසාරය කියන එක හරි අනවරාග ගමනක්නේ. එහෙම. කෙලවරක් නැති ගමනක්. එහෙමනම් මේ සසර පුරාම අපි ස්වාමීන් වහන්සේ කුසල් අකුසල් මිශ්‍රව කරගෙන තියෙනවා. එහෙම. ඒක දැන් අපි සාමාන්‍ය මිනිස්සු ගත්තාම හැමදාම දුක් විඳින මිනිස්සුත් නැහැ හැමදාම සැප විඳින මිනිස්සුත් නැහැ. ඊළඟට හැමදාම ලාභ ලැබෙන්නේ නැහැ හැමදාම අලාභ ලැබෙන්නේ ඊළඟට සැප දුක් ඊළඟට ඔය කීර්ති ප්‍රශංසා නින්දා ප්‍රශංසා මේවා කිසිම මිශ්‍රව ඕන පුද්ගලයෙකුට ලැබෙනවා හැබැයි සමහරුන්ට සැප ටිකක් වැඩි අපි ඔය සම්මුති වශයෙන් කතා කරන සැප වැඩි සමහරුන්ට මුළු ජීවිතේම දුක වැඩි ඒ අකුසල පැත්ත කරගෙන වැඩි එහෙම එතකොට ස්වාමීන් වහන්සේ අපි දැන් සාමාන්‍යයෙන් ඇහෙන් රූපයක් දැකලා අකුසල් සිතක් ඇති කරගන්න නැතුව ඉන්න නම් අපි සිහිය හොඳට දියුණු වෙලා තියෙන්න ඕන. දැන් අපේ පුත්ත්ජන කමේ දෝෂය තමයි අපිට ස්වාමීන් වහන්සේ මේ අපි කැමති රූපයක් දැක්කත් අකමැති රූපයක් දැක්කත් දෙකෙන්ම ඇති වෙන්නේ අකුසල. ක්ලේශය. ඒ කියන්නේ ඒකාන්තයෙන්ම අකුසල එහෙම ක්ලේශයක් තමයි ඇති වෙන්නේ. ඒකට හේතුව මොකද අර යෝනිසෝ මානසිකාරයේ නැතුව අපි දකින ඕනම දෙයක සමහර වෙලාවට සමහර විහාරස්ථානයකට ඇවිල්ලා වුණත් නුවණින් තොරව අපි දෙයක් දැක්කොත් සමහරලාට එතන ලෝභය තමයි හටගන්නේ. අපි හන්නේ මේ මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් මට අවශ්‍යයි. දැන් මෙහෙම හිතන්න කවුරු හරි කෙනෙක් අපේ හාන්දරනේ පේරාදෙණිය මල්වත්තට යන කලින්ම සැලසුම් කරගෙන මල් ලත් මේ දවස් වෙනකොට මල් පිපිලා ඇති මේ මේ වගේ මල් ඇති මෙහිම ලස්සන මල් ඇති ගිහිල්ලා මෙහෙම බලන්න ඕන මෙතන මේ විදිහට ෆොටෝ ගන්න ඕන ආදී වශයෙන් බොහෝම කලින් හිතාගෙන මල් පිළිබඳව ආකර්ෂණීය ඇලීමක් ඇති කරගෙන ඒ මල් බලන්න යනවා ඒක දර්ශනීය සඳහා යන ගමනක් නේ අපේ හාන්දරනේ ඒ යන ගමනේදීද දැන් එහෙම ගිහිල්ලා යා මල් දකිනවා අපි දෙනම වහන්සේ ධර්ම සාකච්ඡාව සඳහා සම්බෝධි විහාරයට වඩිනවා. සම්බෝධි විහාරයේ අපි දෙනම වහන්සේ වැඩ ඉන්න මේ මල් මේ ආසන දෙක අභියස අලංකාර මල් බඳුනක් තියෙනවා. දැන් අපේ හිතේ පහළ වෙන්නේ අර පේරාදෙනී මල් බලන්න යන සිතවිල්ලද? එහෙම නැත්නම් අපි කොහොමද මේ මල් හමුවේ එවන් සිතවිල්ලක් ඇති කරගන්නේ නැතුව ඉන්නේ කියන එක. කොහොමද අපි ගලප ගන්න අපේ හාමුදුරුවෝ? ඇත්තටම ස්වාමීන් තාම වැදගත් ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ඇහුවේ. දැන් අපි ස්වාමීන් වහන්සේ මතක් කළා දැන් පේරාදෙණියේ ඒ මල් වත්තක යම් කිසි කෙනෙක් යනවා ඉදිරි මල් බලන්න. ඒක දැකීමක්. ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ දැකීම එතනදී අපි හිතමු දැන් මේ මල් වත්තට යන පිරිසත් එතනදී වුණත් අර මම කියන්නේ මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය මේකට හරි වැදගත්. එහෙම. අපිට බාහිරින් කෙනෙකුට දකින්න පුළුවන් අනේ අපේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේටත් අපේ මේ ස්වාමීන් වහන්සේටත් දැන් මේ මල් කලම දැකලා කුසල් සිත්ම පහළ වෙනවා කියලා කෙනෙකුට මේ වපසරය අනුව හිතන්න පුළුවන්. එහෙම. හැබැයි ස්වාමීන් වහන්සේ දැන් පේරාදෙනියේ මල්ලත්තට යන අය දැක්කම බලන්න මේගොල්ලෝ මේ විසූක දස්සන මේවා දිහා බල බලා මේ ඔහේ සෙල්ලක්කාර විදියට මේ ඉන්න හැටි කියලා කෙනෙකුට දකින්න පුළුවන්. එහෙම. මේ බාහිරින්. එහෙම. හැබැයි අපි හිතමු දැන් ඒකයි මේකේ තියෙන විශේෂත්වය. පීරාදෙනීය මල්වත්තට යන කෙනා ඒ වෙලාවට යා නුවණින් එතන තියෙන මල් දැකලා අනේ මේ සියලුම මල් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතාගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ පේරාදෙණිය මල්වත් නෙවෙයි අර කොඩි ගහ යට හිටියත් කුසල් රැස් කරගන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ පේරාදීනියට යන එහෙම හිතනවා කියලා. ඔව් එහෙම හිතන් එහෙම හිතන අය ගොඩාක් අඩුයි. මම කිව්වේ දැන් යන කෙනෙකුට දැන් මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන කෙනෙකුට මම ඉතින් බලන්න යන ඕනම තැනක කුසල් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. දැන් අපි හිතමු අනුරාධපුර යනකොට වැව් වල ලස්සන මල් පිපිලා තියෙනවා. කෙනෙකුට යන්තමට හිතන්න මේ පුරුද්ද ආවනම් අනේ මේ මල් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පූජා වේවා. මේ මල් මෙලින වෙනවා වගේ මගේ ශරීරයත් ඉතින් මිලෙන වෙලා යනවා කියලා යන්තම් හිතාගන්න පුළුවන් නම් ස්වාමීන් වහන්සේ එකයි කුසල් මවන්න පුළුවන්. එහෙම. ඒකකොට දැන් දැන් මෙතනදී අර බාහිරින් අපිට දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අතෙන්ට යන අයට කෙලෙස් මෙතෙන්ට එන අයට කුසල් එහෙම හිතන්නත් බෑ ස්වාමීන් වහන්සේ. අපි හන්නේ දැන් අර දැන් අනුරාධපුරේ කතාව ගත්තොත් දැන් ওই විදිහට වැවේම මල් එක සැරේ පූජා කරන්නත් පුළුවන් නේද? අතින් කඩලා චෛත්‍ය ළඟට ගිහිල්ලා පූජා කරන්න ඒ තුල වෙනත් කුසල චේතනා සමුදායක් පහළ වෙන බව ඇත්තයි ඒ ක්‍රියාකාරකමත් එක්ක. නමුත් අර මනෝමය ක්‍රියාවක් විදිහට අපහම වැවේම මල් අපිට එක සැරේ පූජා කරන්න පුළුවන්. ඒකේම සාමාන්‍ය දැන් බලන්න වැලි වලින් චෛත්‍ය හදලා මේ පූජා කරලා ඒත් මහා ආනිසංස ලැබලා තියෙනවානේ. එහෙම. ඒකට දැන් අපිට අර ස්වාමීන් වහන්සේ හඳුනන මතක් කළා දැන් අපි මල් වැවකට ගිහිල්ලා මල් නෙලා ගන්න පුළුවන් කෙනෙක් මල් නෙලාගෙන ඊළඟට ඒක බොහොම හොඳට විකසිත කරගෙන බඳුනක තියාගෙන ඊළඟට ඒ චෛත්‍ය ළඟට ගිහිල්ලා පූජා කිරීමේ එතන සෑහෙන පාරිචර්යාවක් සිද්ධ වෙලා තියෙනවා. එහෙම ක්‍රියාකාරකම් සමුදායක් සමුදායක් සිද්ධ වෙලා තියෙන සියලුම දේවල් ස්වාමීන් වහන්සේ අර අලෝභා දේ සමෝහ කියන කුසල මූලයන්ගෙන් සිත් පුරවාගෙන කරනකොට ඒ ඔක්කොම කුස්තා. එහෙම. එතකොට දැන් නමුත් අපිට අපි හිතමු උපසම්පදා භික්ෂුන් වහන්සේ නමකට ඒ වගේ වැවක ලස්සනට මල් පිපිලා තියෙනවා. ඉතින් උන්වහන්සේට කවුරුත් උපස්ථායකෙකුත් නැහැ කඩාගන්න. උන්වහන්සේගේ සීලය අනුව උන්වහන්සේට වැවට බහැලා මල් කඩන්න පුළුවන් කමකුත් නැහැ. උන්වහන්සේ එතන දිහිත පහදවාගෙන මේ සියලුම මල් තිලෝගුරු බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියලා හිතුවනම් උන්වහන්සේට සෑහෙන කුසලයක් රැස් කරගන්න අවස්ථාව තියෙනවා. ඕනම දර්ශනයක් සාන්නස් දැන් ස්වාමීන් වහන්සේ මතක් කළා. දැන් විහාරස්ථානයක උනත් විහාරයකට ඇවිල්ලා සමහර වෙලාවට ඔය අයෝනිසෝ මනසිකාරයේ තියෙන අය මේ සමහරවිට අකුසල්ම කරගන්නවා. පුංචි උදාහරණයක් මේක මේ සාමාන්‍ය ඒ යුතු නිසා කියන්නේ මොකද බොහෝ අය අකුසල් සිද්ධ කරගන්න නිසා අපේ සාමහස දන්නක අපේ කලවතුගොඩ ස්ථාන. එහෙම. සමහර දැන් අපි ඇකි දෙයක් නැහැ ඒක නමුත් දෙයක් නැහැනේ. නමුත් බොහොම පිරිසුදුව තියෙනවා. ඉතින් දවසක් මම කුටියේ ඉන්නකොට මට ඇහෙනවා මේ දාන ගෙනව පිටසක් මේක මේ පන්සලක් නෙමෙයි හෝටලයක්. බලන්න දැන් තථාගතයන් වහන්සේ මේ වත්තක්ඛන්දකේ මේ පිරිසුදු පවිත්‍රතාවය පිළිබඳව උන්වහන්සේ දේශනා කරලා තියෙන විදිහට කෙනෙක් දැනගත්තා නම් උප්පරිම පිරිසුදු භාවය නැත්නම් මේ බාහිර පිරිසුදු භාවයේ පිළිබඳව තථාගතයන් වහන්සේ පුදුම විදිහට කරුණ දේශනා කරලා තියෙනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේ අත්තර නිවෙන තැනකට ඇවිල්ලා අයෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනාට ඒ කුසලයේ හදාගන්න බෑ. එහෙම. ඒ වගේ ස්වාමීන් වහන්සේ යෝනිසෝ මානසිකාරයේ තියෙන කෙනාට අර ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට මල්වත්තකට ගිහිල්ලා හරි තවත් ඒ වගේ විසූක දර්ශන තියෙන තැනකට ගිහිල්ලා හරි හිත පුරුදු කරලා තියෙන කෙනාට ඕන වෙලාවක කුසලයේ පැත්තට කපා ගන්න පුළුවන්. එහෙමයි. ඒ කියන්නේ දැන් හොඳ සුද්ධ භූමියකට ගෙහෙල්ලත් හිත පහදවා ගන්න බැරි නම් ඒක ඒ තනත්තාගේ එක්තරා විදිහක අවාසනාවක් හැටියටත් අපි හඳුන්වනවා. ඒ කියන්නේ හිත පහදවා ගත හැකි තැනකත් කෙලෙස් උපදවා ගන්න විදිහට කටයුතු කරනවා නම් ඒක අයෝග්‍ය ක්‍රියාවක්. ඉතින් මම අපි හාමුදුරන්ට යොමු කළ ප්‍රශ්නය තමයි දැන් කවුරු හරි කෙනෙක් පේරාදෙණිය මල්වත්ත බලන්න යනකොට දැන් ඒ මල් වත්ත බලන්න යන්නෙම අපේ හාමුදුරනේ මේ බුදුහාමුදුරන්ට මල් පූජා කරන්න කියන අදහසින් නෙවෙයි. අපේ ඒක එතන ගොඩක් වෙලාවට තියෙන ලෞකික ආර්ථයක්. නමුත් අපි සම්බෝධි විහාරයට එන්නේ මල් බැලීමේ චේතනාවෙන් නෙවෙයි. අපි එන්නේ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමේ චේතනාවෙන්. එතකොට ඒ චේතනාවෙන් එන වෙලාවේ මෙතන ලස්සන අලංකාර මල් බඳුනක් තිබෙනවා. නමුත් අපි මල් බඳුන තිබුණාට එහි අනවශ්‍ය විදිහට ඒ තුළ ඇලීමකට යන්නේ නැහැ. ඒ නිසා ඒ ලස්සන අපේ හිතේ කෙලෙස් නූපන් කෙලෙස් උපදවන්නවත් උපන් කෙලෙස් වැඩි දියුණු කරන්නවත් හේතුවක් වෙන්නේ නැහැ. ඇත්තම සාමණේරයන්ගේ කියපු කතාව ඒ පැත්තේ අංශෙන් ගත්තහම සාමණේරයන්ගේ ප්‍රකාශන ඉතාම නිවැරදි. දැන් ඇත්තම මෙතන මේ කියන මල් කලඹ එකක් ධර්මයට කරන ගෞරවයක්. එහෙමයි. ඊළඟට බුදුරජාණන් වහන්සේට කරන ගෞරවයක්, ඒ වගේ මහා සංඝයාට කරන ගෞරවයක්. එහෙමයි. ඒ අංශය ඒ අතින් බලනකොට සාමනහත ඇත්තරම ඉතින් අර ඒ අරමුණත් එක්ක මෙතන තියෙන මල් කලඹ තුල ඇත්තරම අපිට කුසාසිත තමයි ඉතින් පහළ වෙන්නේ. එහෙම පැහැදිලිවම මේ බුදුරජාණන් වහන්සේට ධර්මයට කරන උපහාරයක් ගෞරවයක් කියන චේතනාව මුසු කරගෙන බැලුවොත් ඒ තුළ අපිට ලොකු කුසලයක් ඒ දර්ශනය තුලින් ඇති කරගන්න පුළුවන්. අපි හඳුනන එතකොට දැන් සමහර අවස්ථා මේ දර්ශනීය සම්බන්ධයෙන් කතා කරනකොට සමහර අය නරක දේවල් දකිනවා. අපි හිතමු කවුරු හරි කෙනෙක් මිනී මරනවා දකිනවා. සත්තු මරනවා දකිනවා. හොරකම් කරනවා දකිනවා. දැන් අපි නම් මේ දර්ශනීය දකින්නේ අපි මේ දර්ශනීයට අකමැතියි අපි හඳුරන්නේ. එතකොට අපි ගොඩක් වෙලාවට ඒ අපේ දර්ශනීයට නැඹුරු වෙන විදිහේ ක්‍රියාවක් කරන අර සතු මරණ පුද්ගලයා කෙරේ හොරකම් කරන කාමයේ වර්ධව හැසිරෙන නරක විදිහට හැසිරෙන කෙනා කෙරේ කේන්ද ගිහිල්ලා මේ උදේ පාන්දරම මේ වගේ අවාසනාවන්ත සිද්ධියක් දකින්න මට සැලසුවා කියලා ඒ පුද්ගලයාත් එක්ක අපි ගැටෙන්න යනවා. එහෙම ගැටෙන එකට ප්‍රතිවිරුද්ධව අපිට මෙහෙම හිතන්න බැරිද අපේ හාමුදුරනේ? මේ වගේ අවාසනාවන්ත දර්ශනයක් මෙහිම දකින්න ලැබුණේ මගේ සංසාර කර්මයන් ගියහත්ෙත් මම මොකක් හරි අකුසලයක් කළා ඇති මගේ වරදක් මේකට සම්බන්ධ ඇති නැත්නම් මෙච්චර හොඳ හිත සනහන දර්ශන තියෙද්දී මේ අද දවසේ උදේ පාන්දරම මෙහෙම දර්ශනයක් දකින්නට ලැබුණේ මගේ අඩුවක් නිසා නේද කියලා හිතලා ඒ දර්ශනය හමුවේ ඇති වෙන ක්ලේශය පාලනය කරගන්න පුළුවන් නේද අපහන්. ඔව් සංඝ ඇත්තටම ඒ වගේ අර්බුදකාරී අවස්ථාවල මූලික අංගයක් හැටියට අනේ මට මේ දේවල් උනේ ඉපදිච්ච නිසානේ කියලා අපිට හිතන්න පුළුවන් නම් ඇත්තට මෙතන පටිච්චසමුපාදේ පවා සිහි කිරීමක්. එහෙම. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් ස්වාමීන් වහන්සේ කිව්වා ඒ වගේ දැන් අපේ සිතට දේශය ඇති වෙන අරමුණ. දැක්කහම ස්වාමීන් වහන්සේ අපිට කෙලෙස් පාලනය කරගන්න පුළුවන් අපි අර සිහිය දිනු කරලා තියෙනවා. එහෙම. දැන් අපි හිතමු දැන් කෙනෙක් මරුන් කනවා දකින්න. ඉතින් අපිට හිතන්න පුළුවන් අනේ සංසාරේ මමත් මේ විදිහට කොච්චර මරුන් කාලා ඇද්ද. ඒක අපිට සසර ගැන ලොකු බියක් ඇති වෙනවා. එහෙම. ඒක ඇත්තටම කුසල පැත්තට ඇදිලා යන්නේ. එහෙම. ඊළඟට අපි අප්‍රිය ජනක දෙයක් දැන් අපේ දේශේ ඇති වෙන්නේ එහෙමනේ. එහෙම. අපේ ගේ ඉස්සරහා කුණු ගොඩක් දාලා තියෙන කවුරු ගෙනල්ලා. දුකට හම්බන ගෙදරක තියෙන කුණු ගොඩක් ගෙනත් දාලා තියෙනවා. ඉතින් අපි ඒක දැක්ක ගමන් අපිට ද්වේෂය ඇති වෙනවා. එහෙම. ඉතින් අපිට ඒ වෙලාවට ඉතින් අපිට කුසල් සිත් ඇති කරගන්නවා. ඉතින් සංසාරෙම ඉපදිච්ච නිසා. ඊළඟට අපි හිතමු කුණු වෙලා සතෙක් ඉන්නවා. මේ වෙලාවේ Tamanට හිතන්න පුළුවන් නම් සමනන්ත ඒකදකින් හිත දිවෙන වෙන්න ඕන. එහෙම. හිතන්න පුළුවන් නම් දැන් අසුචි ගොඩාක් වගේ දේවල් කිවල් ඉස්සරහා බල්ලෙක් කැට කරලා තිබුණත් අපිට කේන්ති යනවනේ. අපිට ඒ වෙලාවේ හිතන්න පුළුවන් නම් අනේ මගේ ශරීරෙත් තියෙන මේවනේ කියලා බලන්න අර අකුසල විපාකයක් නිසා දැකපු අර දර්ශනේ අපිට මේ අපේ අප තුල තියෙන ධර්මඥානයක් සිහියක් යෝනිසෝ මනසිකාරයක් නිසා ඒක පුදුම විදිහේ ප්‍රණීත කුසලයක් බවට පත් කරගන්න පුළුවන්. කර්මස්ථානයක් බවට පත් කරගන්න. කර්මස්ථානයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ නිසා දැන් දැන් බලන්න සාරස් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් දැන් ස්වාමීන් වහන්සේ මතක් කළේ ඒ වගේ අපි අකමැති දර්ශන. එහෙම. කැමැති දර්ශන දැක්කත්. කැමැති දර්ශන දැන් අපි මේ මල් කලඹ දකින්නේ. දැන් අතර මේ වගේ මේ බොහොම සකස් වෙච්ච පිරිසුදු පරිසරයක අපිට සාමාන්‍යයෙන් මේ විදිහට ධර්ම සාකච්ඡාවක් කරන්න ලැබිලා තියෙන්නේ పూర్ව පිනකට. එහෙම. එතකොට දැන් ස්වාමීන් දැන් අපි සාමාන්‍යයෙන් අනිත් වෙලාවට අපි කැමැති කැමැති ලක්ෂණ ලක්ෂණ දේවල් දකිනකොට සංසාරයේ කුසල විපාකයක් නේ ඔකන සැපේ කියන්නේ. එහෙම. එතකොට බලන්න අපිට ඒවා දකින්න ලැබෙන්නේ අපි සසර කරගත්ත කුසල විපාකයක අවස්ථාවක් හැටියට. එහෙම. නමුත් අපි මේ ජීවිතයේ ධර්මය පුරුදු කරලා නැත්නම් යෝනිසෝ මනසිකාරය සකස් කරගෙන නැත්නම් අපිට මේ දේවල් දැක්ක ගමන් සාමනහට ඇති වෙන්නේ ලෝභය. එහෙනම් ඒකට බලන්න මේ මේ හැම දෙයකම ඇත්තටම මේ බාහිර දේවල් සකස් කරනවට වඩා අපිට අපේ හිත හදාගන්න පුළුවන් නම් සිහිය දියුණු කරගන්න පුළුවන් නම් නිවර්ණ යටපත් කරගෙන ඉන්න පුළුවන් නම් ලෝකේ ඕනම දර්ශනයක් දැකලා අපිට කුසල් සිත් ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා. එහෙම අපි හඳුන්නේ දැන් මේ ඇහැ පිනවීම සඳහා බොහෝ දෙනා අපේ හාමුදුරු කලින් සිහිපත් කළ පාටිදී රාජ රාජ මහා මාත්‍යාදීන් දකින්නට යනවා ඒ වාගේම විවිධ බල සම්පන්න හස්ති රාජයෝ අශ්ව රාජවරු දකින්න යනවා විවිධ සුන්දර දර්ශන දකින්න යනවා ඒ විතරක් නෙවෙයි අනිත් ආගම්වල නායකයෝ දකින්න යනවා සමහර වෙලාවට වෙනත් වෙනත් දර්ශන මතවාද ගැන කතා කරන ශාස්ත්‍රවරු බැහැ දකින්න යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අනුතරී සූත්‍රයේදී ඒ දැකීමක් තමයි. ඒ තුල කිසියම් දර්ශනයක් තියෙන බව ඇත්තයි. නමුත් ඒ දර්ශනය කෙලෙස් විපසමනය පිණිස සංසිඳීම පිණිස මේ සංසාරික ගමන පිළිබඳ අවබෝධයෙන් කලකිරීම පිණිස නිවන පිණිස උපකාර වෙන්නේ නැහැ කියලා. ඒතර නිවන පිණිස උපකාර වෙන අවබෝධය පිණිස උපකාර වෙන දැකීම් අතරේ උත්තරීතර දැකීම මොකක්ද අපි හඳුරන්නේ? අතරම ස්වාමීන් ඒ උත්තරීතරම දැකීම. ඇත්තට මේ කාරණා අපි නැවතත් සිහිපත් කරන්න ඕනේ මේ කාරණා ටික මේ කාරණා හය හැම බෞද්ධයෙක්ම ජීවිතේ කිසිම දවසක අමතක නොවන හැටියට මතක තියාගන්න ඕනේ. එහෙම. මොකද ස්වාමීන් වහන්සේ හැම වෙලේම කුසල් මවන්න පුළුවන්. එහෙම. ඇත්තටම ඒ දර්ශනය තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ දැකීම. බුදුරජාණන් වහන්සේ නමක් දකිනකොට ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාවෙන් පිරී යනවා. ඒ වගේම බුදුරුව දැකලා කවදාකවත් කෙලෙස් හිතක් හටගන්නේ නැහැ. එහෙම. ඒ තරම් මහා පුදුම ආනුභාව සම්පන්න ශරීරයක්. ඇත්තට මෙතන කියන්නේ තථාගතයන් වහන්සේගේ දර්ශන උතුම් උතුම් දැකීම තමයි නිකලෙස් උත්තමෙකුගේ දැකීම. එයිනුත් සාරාංශකයේ කල්පලක්ෂයක් අටාසංකේ කල්පලක්ෂයක් සොළසාසංකේ කල්පලක්ෂයක් පාරමී ධර්මයන් 30 ආකාරයකට පුරලා ඒ ලෞතර බුද්ධ රාජ්‍යයට පත් වෙන උත්තමයන් වහන්සේ නමක් දකින්න ලැබෙනවා නම් ඒක සාධනහස අනුත්තරීය ධර්ම අතරෙමුත් තාමත් ශ්‍රේෂ්ඨතම අනුත්තරීය ධර්මයි. හැබැයි හාමුදුරනේ එහෙම අපි හාමුදුරු දේශනා කළාට දැන් බුදුහාමුදුරුවම සමහර තැන්වලදී දේශනා කරතම් වකලි හාමුදුරන්ගේ කතා ප්‍රවෘත්තියේදී බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ කිම්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේ මොකද්ද වක්කලි මේ වැඩි ඇති තේරුම මේ කුණු ශරීරයේ දැකීමෙන් ඇති ප්‍රයෝජනය මොකද්ද කියලා එහෙම ප්‍රකාශයක් කරනවා එතන මොකද්ද එතන තියෙන ගැළපීම අතරම ස්වාමීන් වහන්සේ දැන් එතන අවස්ථානුරූපීව වක්කලි ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම පියෙක් හැටියට ඉන්නකොටත් ඇබ්බැහි වෙලා තිබුණේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය දිහා බලාගෙන ඉන්න. ඒක රාග මිශ්‍රිත බැලීමක් රාග මිශ්‍රිත බැලීමක්. එහෙමයි. ඉතින් උන්වහන්සේ මහා ඉතින් බැලුව කල්පනා කරලා මේ රූපේ නම් කවදාවත් ඇති වෙන්නේ නැහැ. මහාන වුණා නම් හැම වෙලෙම බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් එතන බලන්නේ අරමුණම. එහෙම. උන්වහන්සේ දැන් කාමයේ කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් පංච කාමයේනේ. එහෙම. උන්වහන්සේට තිබුණ තථාගත ශරීරයේ දිහා බලාගෙන මෙතන ඕලාරික රාගයක් නෙවෙයි නමුත් ඒ රූපේ දිහා බලාගෙන ඉතින් ලෝභය තමයි වැඩුනේ. එහෙම. ඉතින් ඒ ස්වාමීන් වහන්සේගේ ඒ தત્ත්වය සමනය කිරීම සඳහා තමයි මොකද මේක මහා විශාල අබ්බැහියක්. අපි හන එතකොට දැන් ලස්සන බුද්ධ රූප දිහා බලාගෙන ඉනකොටත් ওই විදිහේ රාගයක් ඇති වෙන්න පුළුවන්ද? එහෙම රාග දැන් ස්වාමීන් වහන්සේ ඇත්තටම දැන් අපි බුද්ධ රූපයක් බුද්ධ ප්‍රතිමාවක් දැක්කහම දැන් ඉදිරියෙන් තියෙන මේ බුද්ධ ප්‍රතිමාව දැක්කහම ස්වාමීන් වහන්සේ අර බුදු ගුණත් එක්ක මෙලිහි කරලා අපි බලනකොට පුදුමාකාර සද්ධාාවක්. එතන සද්ධාවයි රාගයයි බොහොම සමීපයිනේ. එතකොට මේ බොහොම යෝනිසෝ මානසිකාරයෙන් මේ රාගය ඇති නොවන ලෙසත් ශ්‍රද්ධාව වැඩෙන ලෙසත් ඒ රුව දෙස බලන්න අපි සැලකිලිමත් වෙන්න ඕන. උණු වෙලා තියෙන්න ඕන. එතකොට ස්වාමීන් වහන්සේ දැන් ඒකයි දැන් දැන් වක්කලි ස්වාමීන් වහන්සේගේ පැත්තෙන් අතර මෙතන රාගය බලවත් වෙලා තිබුණා. එහෙම. ශ්‍රද්ධාවට වඩා රාගයට බලවත් වෙලා තිබුණේ. එහෙම. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී මම ඒකයි කියන්නේ මේ මුළු ත්‍රිපිටක ධර්මයේම මේ වගේ සූත්‍රයක් මේ අනුත්තරිය නාමෙන් දැන් හැම තැනකම බුදුරජාණන් වහන්සේ වදාළේ මාව දකින්න ඕන නම් ධර්මය දකින්න. එහෙම. දැන් අපි ගත්තාම ලෝකයේ අද භාවනා මධ්‍යස්ථාන තියෙන අපි දැන් ගෝයන්කා භාවනා මධ්‍යස්ථාන ගත්තාම එහෙම. ගෝයන්කා භාවනා මධ්‍යස්ථාන ස්වාමීන් වහන්සේ අරාබි රටවල ලක් තියෙනවා. එහෙම. ඒ ඒ භාවනා මධ්‍යස්ථාන වලට ගියාම එකම බුද්ධ ප්‍රතිමාවක් දැන් ලංකාවේ වුණත් එහෙමයි. බුද්ධ ප්‍රතිමාවක්වත් නැහැ. මොකද ඒ බුද්ධ ප්‍රතිමාවක්වත් නැති විවිධ ආගම්වල අය ඇවිල්ලා මේ භාවනාව කරනවා. එහෙම. දැන් ඉස්සරහට ඒ වගේ විවිධ මත විවිධ දෘෂ්ටීන් තියන අයට එකපාරම බුද්ධ ප්‍රතිමාවක් ඉස්සරහට දැම්මොත් ඒගොල්ලෝ යනවා. එහෙම. ඒගොල්ලෝ එන්නේ මේ හිත සැහැල්ලු කරගන්න. ඉතින් ඒගොල්ලෝ හුස්ම රැල්ල භාවනා කරනවා ආනාපාන සතිය. ඉතින් මේකේ භාවනා පාඨමාලා තුන හතරක් කරනකොට ඒගොල්ලන්ට දැනෙනවා මේ බුද්ධ ධර්මයේ තියෙන දෙයක්. ඒගොල්ලෝ එතනදි දකින්නේ ස්වාමීන් ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකිනවා. එහෙම. නමුත් අපේ වාසනාවට මේක ඇත්තටම මේක අපේ ලොකු වාසනාවක් හැටියට මම නම් දකින්නේ. අපි ඒ බෞද්ධ පවුල් වල ඉපදිලා අපිට අර බුද්ධ ප්‍රතිමාව දැකීමත් අපිට මහා පුදුම සතුටක්. එහෙම. ඒකෝට දැන් සමහර අය ඉන්නවා මම දන්නවා එක තරුණෙක් ඉන්නවා දැන් එයා ඕස්ට්‍රේලියානු ජාතික ළමෙක්. ඒ ළමයා ඉතින් කොහොම හරි අපේ ලංකාවේ තරුණ ළමෙක් නිසා බොහොම පුදුම විදිහට ධර්මයට ලං වුණා. පක්ෂිල් රකින්න පටන් ගත්තා. ඊළඟට සත්තු නිදහස් කරන්න පටන් ගත්තා. ඒ පුදුම විදිහට එයා මේ භාවනා කරන්න පටන් ගත්තා. ඒ ළමයා දවසක් අපේ ලංකාවේ ඒ තරුණ ළමයාට කියනවා මේ මට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය 100% ඇත්ත කියලා තේරෙනවා. හැබැයි මට මේ ස්ටැචු වලට මේ වඳින්න හිතෙන්නේ නැහැ. එහෙමයි. ඒක මොකද අර පාරම්පරිකව අම්මලා තාත්තලා සීයලා හත්මුතු පරම්පරාවම ඒ වගේ දෙයක් කරගෙන ආවේ නැහැ. එහෙම. ඒ කරගෙන ආපු නැති නිසා යාට ඒ දේ කරන්න අමාරුයි. එහෙම. අපිට එහෙම නෙවෙයි ස්වාමීන් වහන්සේ. අපේ සිතේ මහා පීඩාවක් තිබ්බත්, කෙලෙසයක් තිබ්බත් බුද්ධ ප්‍රතිමාවක් දකින්නකොට අපි වැඳ වැටෙනවා. එහෙම. ඒක අපේ ඇත්තට ලොකු වාසනාවක්. එහෙමයි. ඒ ඇත්තටම අර දෙපැත්තම සාන්ත බොහොම වටිනවා. මොකද ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ දකින්න එකක් තාම වටිනා දෙයක්. හැබැයි අපිට මේ බුද්ධ ප්‍රතිමාවක් දැකලා ඒ නවාරහදී බුදුගුණ සිහිපත් කරලා ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කළ සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් ඇති කරගන්න ලැබීම ඒක මහා භාග්යක් සම්මා. එහෙම අපි හඳුරන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන දායක මහත්ෙක් වෙච්ච අනේ පිණිසිට තුමාණන් බුදුරජාණන් වහන්සේ දකින්නට ගිය ගමන පවා ඔබ ශ්‍රද්ධාව ජනිත කරන සිද්ධීන් සමුදායක් එහෙමයි. එතකොට ඒද එතුමාට ඒක ඒ ගමන උත්තරීතර දර්ශනයේ සඳහා වෙන ගමනක් වුණා. මේකද විශේෂිත වූම දර්ශනානුත්තරියක් සම්පූර්ණ වෙච්ච ගමනක්. එහෙමයි. ඒ වගේම අපේ හාන්දරනේ දැන් මට්ට කුණ්ඩලී සම්බන්ධයෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ මත කුණ්ඩලීට දැర్శණය වීම තුළ මරණාසන්න මොහොතේ හිටපු ඒ අසරණ දරුවාගේ ජීවිතය සුවපත් කිරීමට ඒ දර්ශනය බෙහෙවින්ම බලපෑවා නේද? ඔය ඇත්තටම සාමනාත් ඒ වගේ දේවල් අපි ගත්තාම මේ තථාගත ධර්මයේ තුල මහා ආශ්චර්යමත් දේවල් සිද්ධ වෙලා තියෙන දැකීමෙන් පමණක්. එහෙමයි. දැන් අපි ගත්තොත් සාමනාත් දැන් ධර්මාසෝක අධිරාජ්‍ය බලන්න. එහෙමයි. ඇත්තට මේක අපි කවුරුත් දන්න කතාවක් වුණා. නමුත් මේක අපි නුවණින් තව තවත් කල්පනා කරලා බැලුවොත් අශෝක අධිරාජ්‍යයා කියලා කියන්නේ මුළු ಭಾರತයේම ඉච්ඡේසත් කරපු මහා ප්‍රබල රජ කෙනෙක්. එහෙමයි. කාලිංග යුද්ධය ගැන කතා කරනකොට මේ පොතපත බලනකොට අදත් නම් බය හිතෙනවා මේ තරම් විහිසුණු යුද්ධයක් කරලා තමයි මෙතුමා මුළු ඉන්දියාවම අල්ලගත්තේ. එහෙමයි. ඉතින් මෙතුමා මේ රජකම ලබාගෙන ඕනම කෙනෙකුට මොනතරම් අධාර්මික දේවල් කරලා ඒ ඉලක්කයට ගියත් විවේකීව ඉන්නකොට හිතට මහා වදයක් දෙනවා. පස්සේ පසුතැවිලි වෙන්න වෙනවා. පස්සේ පසුතැවිල්ලක් ඇති වෙනවා. එහෙම. අශෝක අධිරාජ්‍යයටත් ඒක වුණා. ඉතින් ඔය ශාස්ත්‍රඥ වහන්සේලා ළඟට ගියා. මේ ප්‍රශ්නෙට පිළිතුරක් ලැබුණේ නැහැ. අන්තිමට තමන්ගේ ගෙදර නැත්නම් මාලිගාවේ අර ජනිල්ලයක් අරගෙන අරගෙන පවන් සුවඳදී ඉන්නකොට හත් හැවිදිරි කුඩා ස්වාමීන් වහන්සේ නමක් ගමනෙන් ශාන්ත උත්තමේ පැවැත්මෙන් සංවර වූ උත්තමේ රජවාසලෙන් ඉඳුර මැදින් වඩිනවා. එහෙම. අර වික්ෂිප්ත වෙලා එපා වෙලා හිටපු හිතට මහ පුදුම සැනසෙල්ලක් ගෙන දුන්න අර ස්වාමීන් වහන්සේගේ දැකීම. එහෙම. මේ රජුරු කල්පනා කරනවා අනේ මේ පුංචි දරුවා මොන තරම් සංවර විදිහට වඩිනවද? අපේ දරුවෙක් නම් ඔහොම කීයටවත් ඉක්මවන්න පුළුවන් මේ පාත්‍රයකුත් දෙල්ලගෙන සිවුරු පොරෝගෙන බිම් බලාගෙන ඉතින් අර දැකීමම උතුරා යන සද්ධාව බවටපත් වුණා. එහෙම. ඉතින් අර ඡණ්ඩ රජුරෝ මේ දැකීම නිසාම ස්වාමීන් වහන්සේ ධර්මාශෝක කෙනෙක් වඩපත් වුණා. එහෙම. කාන්තිමට රජවාසලට වඩින්න කියලා ආරාධනා කරලා කෝටි 200ක් පමණ ජනතාවට නායකත්වයේ දීපු අශෝක අධිරාජ්‍යයා කාත් කවුරුත් නැති අර හිස මුඩුගාපු ශ්‍රමණයන් වහන්සේගේ පාල් ළඟ වැටිලා කිව්වනේ මට මොනවා හරි සැනසෙන්න කියන්නේ. ඒ වෙලාවේ උන්වහන්සේ ධර්ම දේශනා කළා. එහෙනම් ඒක බලන්න මේ දැකීම නිසා ස්වාමීන් වහන්සේ විච්ඡ ප්‍රතිඵලය ගැන කල්පනා කළොත් දැන් තුන්වෙනි සංගායනාව ඒ වෙනකොට බුද්ධ ශාසනයේ අවුලෙන් අවුලටපත් වෙලා තිබුණේ. අන්‍ය පරිබ්‍රාජිකුමගේ මහාන වෙලා, අන්‍ය තීර්ථකයෝ මහාන වෙලා ඔවුන්ගේ මත ධර්මින් මේ ස්වාමීන් වහන්සේලා කවුද, තීර්ථකයෝ කවුද කියලා හොයාගන්න බැහැ. එහෙම. අශෝකාරාමේ පැල්ලුප් නුවර අවුරුදු 7ක් පෝය කරන්න නැති හිටියා. මේ තරම් මේ ශාසනය විනාශ වෙලා තිබුණා. ඒ අවස්ථාවේ 60000ක් ශ්‍රමණ වේසධාරීන් පන්නා දාලා තුන්වෙනි සංගායනාව පැවැත්වීමට මෙතුමා දායකත්වයෙන් කටයුතු කළා. ඊළඟට 84000ක් ධර්මස්කන්ධයට 84000ක් වේර විහාර හැදුවා. මේක දැන් හිතන්න පුළුවන් දෙයක් එහෙම. ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙත් වැඩ හිටිය ප්‍රධානම දායකයා තමයි අනාථපිණ්ඩික සිටුතුමා. එතුමා එක පින්කමක් සඳහා 54 කෝටි අයියදම් කළේ. එහෙම. නමුත් අශෝක අධිරාජ්‍ය එක පින්කමක් සඳහා 96 කෝටියක් ධනෙ වියදම් කළා. එහෙම. මෙච්චර දේවල් කරලා අර ඒ කාලේ වැඩ හිටපු චිරප්‍රසිද්ධ මහරහතන් වහන්සේ නමක් තමයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ. උන්වහන්සේගෙන් ඇහුවා මම තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු දායකෙක් මේ බුද්ධ ශාසනයට පහළ වෙලා තියෙනවා. එහෙම. ඒ වෙලාවේ උන්වහන්සේ ලකවනේ ඔබතුමා තරම් ප්‍රත්‍යයෙන් උපකාර කරපු කෙනෙක් නම් පහළ වෙලා නැහැ. එහෙනම් මම බුද්ධ ශාසනයේ පියාණන් කෙනෙක් නේද කියලා මෙතුමා සාධුනාද දෙන්න පටන් ගත්තා. සද්ධාවත් එක්ක. ඒ වෙලාවේ මහරහතන් වහන්සේලා වදාලා මහරජතුමනි මේ බන්දුත්වයේ හිමි කරගන්න ඕන නම් තමන්ගේ අවුරුස පුත්‍රත්වයක් පැවිදි කරන්න ඕන. එහෙනම් ඒ වෙලාවේ ළඟ මහින්ද කුමාරයා හිටියා. ඉතින් මහින්ද කුමාරයා කියනවා පිය මහරජතුමනි ඔබතුමා දැන් අවසර දෙනවා නම් මම දැන් උනත් පැවිදෙන්න කැමතියි. එහෙනම් බලන්න මොන දේ පූජා කරත් මේ ඔටුන්න හිමි කුමාරයා සිංහාසනයේ හිමි කුමාරයා කෝටි ගණනාවක් ජනතාවට නායකත්වයේ දෙන්න හිටපු කුමාරයා බුද්ධ ශාසනයට පූජා කළා. දියණිය පූජා කළා. ඒ දරුවෝ දෙන්න නිසා අපේ ලංකාවට විච්ච සේවය අපිට ඇත්ත කතා කරන්න ගියොත් කෙලවරක් නැහැ. එහෙම එතකොට ස්වාමීන් වහන්සේ හැම දෙයකම මූලික හේතුව තමයි අර ස්වාමීන් වහන්සේගේ දැකීම. එහෙමයි නිග්‍රෝධ සාමණේරයන් වහන්සේගේ දර්ශනය ධර්මාශෝක රජුරුවන්ගේ හිත තුළ මොනතරම් ප්‍රසාදයක් ජනිත කළාද ඒ ප්‍රසාදයේ නිසා මොනතරම් ශාසනික පුනරුදයක් ඇති වුණාද ඒ පුනරුදේ ප්‍රතිඵලයක් විදිහට බිහි වෙච්ච මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලාවට පැමිණි වැඩම කරපු වෙලාවේ දෙවන පෑතිස්ස රජුන් ඒ ස්වාමින් වහන්සේලාගේ දර්ශනය තුල පැහැදිලා මේ ශාසනය චිරස්ථායි කරන ලක්බුදු සසුන නගා සිටවන්න මොනතරම්නම් කාර්යභාරයක් සිදු කළාද කියන එක. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සහ උන්වහන්සේගේ අවුරුස පුත්‍ර වූ ආර්ය මහා සංඝරත්නයේ දැකීම දර්ශනයම දැකීම් අතරේ ශ්‍රේෂ්ඨ දැකීමක් උත්තරීතර දැකීමක් හැටියට සැලකලා තියෙනවා. ඉතින් අද කාලේ සමහර වෙලාවට උදේ පාන්දර හාමුදුරු කෙනෙක් දැක්කහම දවසම කාලකර්ණී කියලා කියන තරමට පිරිහිච්ච ශ්‍රද්ධාව තියෙන බොහෝ දෙනා සිටින වකවානුවක අපි හාමුදුරුවෝ මේ සිහිපත් කරපු කරුණු කාරණා හොඳින් හිතට අරගත්තොත් ඔබටත් මේ ආර්ය ශාසනය තුල ප්‍රතිෂ්ඨාව ලබන්න ශ්‍රද්ධාව ගොඩනගා ගන්න ඒක බෙහෙවින්ම උපකාර වෙනවා. තවත් කරන්න සාකච්ඡාවට බඳුන් කරන්නට තියෙන නිසා අපි හන්දේ අපි දෙවන කාරණාව විදිහට අවධානය යොමු සවනානුත්තරිය ගැන අවධානය යොමු කරමු. අපේ ස්වාමීන් වහන්සේ ශ්‍රවණ කියලා කියන්නේ අර මුලින් වගේම තමයි ඇසීම. එහෙම. අසම සම ඇසීම ඒ වගේම අතිශ්‍රේෂ්ඨ ඇසීම තමයි එතන ශ්‍රවණ අනුත්තරිය. ශ්‍රවණානුත්තරිය හැටියට සඳහන් වන්නේ. ඉතින් එතනදිත් ස්වාමීන් වහන්සේ දැන් මේ ලෝකයේ ඇසීම් කියන ඒවා කෙලවරක් නැහැ. සමහරලාට හොඳ කතිකේ අපි රජ කෙනෙක් කියලා රජ කෙනෙක් හොඳ කීර්ති හඳින් කතා කරනවා. ශා හොඳ කතාවනේ කියලා ඉතින් මිනිස්සු අහගෙන ඉන්න යනවා. දේශපාලන කතා කතා දැන් මහා මුතු විදියට ඝන පිළිතවල කතා කරන්නේ දේශපාලනත් වෙනවනේ දේශපාලනත් කතිකේ ඒවට මිනිස්සු හරි කැමතියි අදලා යනවා සමහරවිට කතාව අහගෙන ඉන්න යනවා එහෙම කතාව අහන්න යන්න ඕනේ සමහර වෙලාවට රූපවාහිනී මාධ්‍යයෙන් ගුවන්විදුලි මාධ්‍යයෙන් කරන කතා ගෙදර ඉඳගෙන ඒවට ප්‍රියව ඒ channels මාරු කර කර අහන අවස්ථාව වෙන්න පුළුවන් තියෙනවා එතකොට සාමාන්‍යයෙන් ඊළඟට ඒ වගේ කතා ඊළඟට දැන් ඔය නොයෙක් ගීත සින්දු අහන්න සංගීත සංදර්ශන සංගීත සංදර්ශන සින්දු ඊළඟට නොයෙක් වාදක බහන්ඳ වාදනය කරන දේවල් මේවා අහන්න මිනිස්සු හරි කැමති එහෙම මේවා අහනකොට අර මුලින් කිව්වා වගේ සත්තුන්ගේ හඬවල් වගේ අහන්නත් පුළුවන් නේද සමහර අය ඉතින් ඔය ඒ වගේ හඬ අහන්නත් කැමති එහෙම තමයි කැලේට ගිහලා සපාරේ යන මිනිස්සු. ඉතින් ඔය දැන් අපිට ඇවිල්ලා කියනවා මෙහෙම කොටියෙක් කෑ ගැහුවා. ඉතින් මහා ආශ්චර්යයක් වගේ. ඉතින් ඒක ඒ හඬ ඇහිීමත් ලොකු දෙයක් හැටියට අලියෙක් කෑ ගැහුවා මෙහෙම මොන්ඩෙක් කෑ ගැහුවා මෙහෙම. එහෙමයි. ඒවත් ඒ කියන්නේ කැමැත්තෙන්. එහෙමයි. එතකොට සාන්නහත් ඒ හඬවල් ඔය කියන ඔය කෙලෙස් සහිත පුද්ගලයන්ගේ ඔය කෙලෙස් දනවන කතා සාන්නහත් ඒ වටින දෙතිස් කතාවලට ඒකාන්තයෙන් යනවා. මෙන්න මේ කියන කතා අහන්න අහන්න අර මුලින් කිව්වා වගේම අපේ සිත රාගයටපත් වෙනවා. එහෙම. එක්ක අපේ සිත දේශයේ පැත්තට එහෙම. ඇදිලා යනවා. ඉතින් නැත්තම් අපේ සිත මහා අපවිත්‍ර තත්වයට කෙලෙස් සහිත වික්ෂිප්ත හිතක් බවට පත් වෙනවා. ඒ කතා අපේ හිතේ කෙලෙස් සමනය කරන්න අපිට නිවන අවබෝධ කරගන්න උපකාර වෙන්නේ නැහැ. උපකාර වෙන්නේ නැහැ. අපි සාමාන්‍ය සාමනස ගත්තොත් කතාව අපි සාමාන්‍යයෙන් කෙලෙස් සහිත පුජ්‍යලෝ දෙන්නේ කතාවක් අපිට පිරිසක් එකතු වෙලා අපිට බොහෝ දුරට හොඳ නුවණින් සිහියෙන් කල්පනා කරලා බලනවා නම් එකතු වුණොත් කාට හරි බයින එකනේ කරන්නේ. එහාගේ හරි දෝෂයක් කතා කරනවා. අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, අරක මෙහෙමයි, රට මෙහෙමයි මොනවා හරි කතා කරන්නේ ඒ වගේ කෙලෙස් වැඩෙන දෙයක් තමයි. එහෙම. එතකොට ඒ වගේ දේවල් ඇසීම තුළින් සාමිල්හන්ස අනිවාර්යයෙන්ම අපේ සිත අපවිත්‍ර වෙලා අපිට ඒ තුලින් යහපතක් නම් කිසිසේත්ම සිද්ධ වෙන්නේ නැහැ. එහෙම. ඉතින් අපිට යහපතක් සිද්ධ වෙන්න නම් මෙයා සතාගතයන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මය අපට ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා නේද? ඒක ලොකු යහපතක්. එහෙම. ඒ කියන්නේ බණ අහන මොහොතක් පාසා හිත සැනහෙනවා. හිතේ හිතේ තියෙන ක්ලේශ ධර්මයන් යටපත් වෙනවා. ඇත්තටම දැන් සාමාන්‍යයෙන් එතනදී අපි කියන්නුනේ පුතත් ජන හිතකින් අර පැත්තටමයි දැන් අපි දැන් ගොඩක් අය අම්මලා කියන්නේ අනේ මම මේ බණක් අහගෙන ඉන්නකොට කොහෙද මේ ළමයි ඇවිල්ලා මේ channel එක මාරු කරනවා. ඉතින් එහෙම තමයි වගේ ස්වභාවය. මොකද කෙලෙස් පැත්තට ඇදිලා යනවා. ඒකට කහටවත් හුරු කරන්න දෙයක් නැහැ. අපි හන්ද දැන් මේ සමහර ප්‍රසිද්ධ දේශන තියෙනවා. අපි හිතමු නවමු සොයා ගැනීම පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ වලින් අනාවරණය කරගත්ත දේවල් පිළිබඳව දේශන තියෙනවා. ඒතකොට සමහරු මේ දේශන අහන්න කැමැත්තෙන් යනවා. තව සමහර වෙලාවට පුරාවිද්‍යාත්මක වටිනාකම් ගවේෂණය කරලා අනාවරණය කරගත් දේවල් පිළිබඳව දේශන පවත්වන ඒවට අහන්න යනවා. දැන් ඒ වගේ දේවල් අහන්න ගියාමත් කෙලෙස් ද ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඒවා අහන්න ඕන නම් කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන විදිහට අහන්න ක්‍රමයක් තියෙනවද? ඔව් දැන් අත්‍තරම ස්වාමීන් වහන්සේ දැන් මේ සාකච්ඡාව ගිහි පින්නතුල්ලා ශ්‍රවණය කරන නිසා දැන් අපි හිතමු දැන් ස්වාමීන් වහන්සේ නව නිපයුම් එහෙමගේ දේවල් පිළිබඳව ශ්‍රවණය කරන්න යනවා. ඉතින් ඇත්තටම ගිහියෙක් හැටියට ස්වාමීන් වහන්සේ දැන් මේ දියුණුවේ එක අවස්ථාවක් නෙමෙයි රිසර්ච් කරන්න එක පරිශ්‍රණය කරන්න ඕනේ. එහෙම. පරීක්ෂණ කරන්නේ නැතුව කෙනෙකුට දියුණුව කරා යන්න බෑ. එහෙම ඒ අනුව කල්පනා කරලා බලනකොට ගිහියෙක් හැටියට ඒ ධන උපාදනය කිරීම පිණිස ආර්ථික දියුණුව හදා ගැනීම පිණිස එවැනි දේවල් දැන් මොකද මිනිස්සෙක් දැන් බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලිවම මේ ආර්ථික උත්පාදනය පිළිබඳව කරුණු දේශනා කරලා තියෙනවා නියත් පරිසූත්‍රයේදී. එහෙමයි. එතකොට ඒ උත්හාන සම්පදාව ඒ වගේ දේවල් එතන තියෙනවා. ඉතින් සම මේ මේ පරීක්ෂණ කිරීම සම්බන්ධව උන්වහන්සේ කරුණු දේශනා කරනවා. එහෙමයි. ඒ අනුව ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙයක් විහික් හැටියට අහලා ඒක තමන්ගේ ජීවිතයට ගලපගෙන ආර්ථික උත්පාදනයට වෑයම් කරන එක වරදක් වෙන්නත් බෑ. එහෙමයි දැන් සාමාන්‍යයෙන් අපි හඳුරන්නේ ධර්මයේ දිහා බැලුවහම අර පැවැත්ම සහ නැවැත්ම කියන වචන දෙක ඇතුලේ මේ ලෞකික ලෝකෝත්තර කියන අංශ දෙක අනුව ගත්තත් බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය කාරණා දේශනා කරලා තියෙනවනේ. ලෞකික ජීවිතය සාර්ථක කරගෙන ඊට පස්සේ ලෝකෝත්තර පැත්තට නැඹුරු වෙන්න ඕන. එතකොට මේ වාගේ දේශන අහන්න ගියාම කෙලෙස් ඇති වෙනවා කියලා මේ ලෞකික දේශන අහන්න එපා කියලා සම්පූර්ණයෙන්ම නවත්තලා නැහැ. ඒකත් ඇසීමක් තමයි. ඒ ඇසීම තුළ යම් හේතුවකින් යෝනිසෝ මනසිකාරයේ නැතුව අහන්න ගියොත් සමහර වෙලාවට කෙලෙස් ඇවිසිය හැකි. හැබැයි කෙලෙස් ඇවිස්සෙන්නේ නැති ඇසීම් තියනවා කියන එක නේද මෙතනදී වැඩිම අවධානය වෙන්නේ අපේ ආන්දෝලනේ. ඔව් ඇත්තටම සම්මත දැන් සම්මත පැහැදිලි කළා දැන් ඇත්තටම එවැනි දැන් ස්වාමීන් වහන්සේ පුරා විද්‍යාව ගැන කතා කරා. එහෙම. එතකොට දැන් අපි ඒවා පිළිබඳව දැන් එහෙම දැන් සමහරලාත් අපි මේ ධර්මය දැන් කෙනෙක් අපි හිතමු ඒ වෙනුවෙන්ම කැප වෙනවා. එහෙම. දැන් අපි හිතමු දැන් සබ්බ දුක්ඛ නිස්සාර නිබ්බාන සත්‍ය කරණත්තාය කියලා අපි හිතමු ගිහි ජීවිතය අතහැරලා කෙනෙක් පැවිදි වෙනවා. එහෙම. ඉතින් පැවිදි වෙච්ච කෙනාගේ ඒ කායන පරමාර්ථය ධර්ම අවබෝධ කරගන්නේ. මොකද මේ සිවුරක් දැනීම තුළ තියෙන විශේෂම දේ තමයි මොකද ගිහියාගේ පැවිද්දාගේ වෙනසක් හැටියට සැලකන්නේ ස්වාමීන් වහන්සේ ගිහියට වෙන ධර්මයක් පැවිද්දාට වෙන ධර්මයක් කියලා එකක් නැහැනේ. එහෙම. අපි දෙපක්ෂයටම තියෙන එකම ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙම. ගිහියාගේ පැවිද්දාගේ වෙනස තමයි හරියට අර මේ දලඹුවයි සමනලයයි වගේ තමයි. එහෙම. දලඹුවගේ විකාශනයක් තමයි සමනලය කියන්නේ. එහෙම. එතකොට සාමාන්‍යයෙන් දැන් පැවිද්දාගේ විශේෂත්වය තමයි පැවිත්තාගේ ගමන ශීඝ්‍රගාමී. එහෙම. ඒත් ශීඝ්‍රගාමී ගමනකට ඔය බාහිර ආර්ථික උත්පාදනය සම්බන්ධව කතා අවශ්‍ය නැහැ. එහෙම. ඊළඟට ඔය වෙනත් වෙනත් දේවල් පිළිබඳව ගිහියෙකුට අවශ්‍ය කරන ඒ වගේ කතාන්දර පැවිද්දෙකුට අවශ්‍ය නැහැ. එහෙම. ඒකට එහෙම යන කෙනෙකුට නම් මේ ධර්මයේ පමණක්ම අධ්‍යයනය කරගෙන ශ්‍රවණය කරගෙන එහෙම අපි හරිද මෙහෙම වුණොත් දැන් ධර්මය අධ්‍යයනය කිරීම සඳහා භාෂා මාධ්‍ය අතිශයින් වැදගත් වෙනවනේ නෑ දැන් භාෂාවක් ගත්තොත් අපි හිතමු ඉංග්‍රීසි භාෂාව හෝ සිංහල භාෂාව හෝ ඒ වගේ භාෂා දැන් ඉංග්‍රීසියෙන් ලියවිච්ච ගොඩාක් පොත් තියෙනවා අපි හඳුනන සමහර වෙලාවට මේ ත්‍රිපිටකයේ තියෙන සමහර පරිවර්තන සිංහල පරිවර්තන වලට වැඩිය ඇත්තටම සාමනාත් මට දැන් කියන්න උත්සාහ කරන එකම තේරෙනවා. එහෙම. ඒත් පැවිද්දෙක් හැටියට සාමනාත් ඒක වෙනමයි පැවිදි ජීවිතයට අවශ්‍ය කරන දේවල්. සහ ඒ ඉස්සර අපේ පැරණි ස්වාමීන් වහන්සේ නමක් ගත්තාම හැම දෙයක්ම උන්වහන්සේලා දන්නවා. එහෙම. ඒ අනුව කල්පනා කරනකොට භාෂා ඥානය, pāli භාෂාව, සිංහල භාෂාව, ස්වාමීන් වහන්සේ මතක් කරපු විවිධ භාෂාව, ඒ භාෂා ඥානය ඊළඟ නිරුක්තිය පිළිබඳ මේවා දැනගැනීම අවශ්‍යයි. ඒකන්තෙන්ම නැත්තම් පැවිද්දෙක් ඉස්සර ගමක ඕනම දෙයකට යන්නේ පන්සලට. මොකද පන්සලේ හාමුදුරුවෝ නොදන්න දෙයක් නැහැ. <laughs> එහෙම. ඉතින් එහෙම ඒක අවශ්‍යයි. නමුත් අර ගිහියෙකුට අවශ්‍ය කරන විදිහට මේ ආර්ථික උත්පාදනය සම්බන්ධව නමුත් ඒවා හා සම්බන්ධව ගිහියන්ට අනුශාසනා කරන්න පැවිද්ද දැනගෙන ඉන්න ඕන. එහෙම. නමුත් සාමාන්‍යයෙන් ඒවා අධ්‍යයනය කරමින් ඒවා ජීවිතේ ලෞකික විෂය උනත් පැවිද්දෙක් අධ්‍යයනය කරන්නේ ලෝකෝත්තර පැත්තට උපකාරයක් වේයයි කියන හැඟීම තුළයි නේද? අන් අයට තියෙන කරුණාවෙන්. තව කෙනෙකුට ඒක හොඳට කියලා දෙන්න තියෙන කරුණාව. කියන සංඥාවෙන්. නමුත් අර ඒකටම පැවිද්දෙක් දැන් පැවිද්දෙක් හැටියට කෙලින්ම අපි කතා කරු ස්වාමීන් වහන්සේ දැන් අපි පැවිදි ස්වාමීන් වහන්සේ ඉගෙන ගන්නවා. ඉගෙන ගැනීම ඉතාම වටිනවා. වික්ෂුන් වහන්සේ නමක් අපි හිතමු නීතිඥ වෘත්තිය කරනවා කිසිම ගැළපීමක් නැහැ. එහෙමයි. නැත්නම් ඒ සම්බන්ධව ඉගෙන ගන්නවා. නැත්නම් වෛද්‍ය වෘත්තිය කරනවා. ඉතින් කිසිම ගැළපිල්ලක් නැහැ. ඒක සුදුසුත් නැහැ. දැන් සමහරලාට ඒක ඒක පරීක්ෂණ සඳහා ගෙම්බු කපනවා, ඒ පරීක්ෂණ කරනවා. ඒ වගේ දෙයක් මේ සාමාන්‍ය අන්‍යෝමේ ආකප්පෝ කරණියෝ කියලා කියන්නේ වෙනම ආකල්පයකින් යන කෙනෙක් තමයි පැවිද්දා. දැන් වෛද්‍ය වෘත්තිය ගැන කිව්වොත් මේ බටහිර වෛද්‍ය වෘත්තියට අනුව නේ ඔය ගෙම්බෝ කපන ඒවා වගේ දේවල් තමයි අපි හන්නේ මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තුලත් මේ භික්ෂුන් වහන්සේලා බොහොම ප්‍රමුඛව ඉන්න අවස්ථා අපි දකිනවා. ඔව් ඇත්තටම සාහත එතනදී අපි අපි කෙලින්ම කතා කරොත් බුදුරජාණන් වහන්සේ පැවිද්දාට දෛවත් නිකුර්තියවත් නැත්නම් කේන්දර බැලීමවත් ඊළඟට වෙදකම් කිරීමවත් ඒව කිසි අනේසන හැටියට දේශනා කළා. එහෙම. ඒවා එතකොට පැවිද්දෙකුට ගැළපෙන දේවල්ම කියලා කියන්න බෑ. නමුත් යම්කිසි ස්වාමීන් වහන්සේ නමක් යම් වෙදකමක් දැනගෙන කෙනෙකුට පිට වෙන එක මහා ලොකු වරදක් කියලා අපි කියනව නෙවෙයි. එහෙම. නමුත් පැවිදි ජීවිතයට ඒකට අදාළ නැහැ. එහෙම. පැවිදි ජීවිතයේ ඉලක්කය සාක්ෂාත් කරගන්නට එය උපකාර නොවුනාට පොදු යහපත පිණිස උපකාර වෙන්න පුළුවන්. මට මතක මතක් වෙනවා අපේ හාමුදුරනේ එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ ධර්මදේශනා කර කර ඉන්න වෙලාවක කපුටෙකුගේ ස්වරූපයෙන් යුක්ත සිවුරු කඩක් ගිනිගත් සිවුරු කඩක් එතිච්ච කුරුල්ලෙක් වගේ කෙනෙක් කෑ ගගහ අහසේ ගිනි ගනිමින් පාවෙවි යනවා දැක්කා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්න හාමුදුරන්ට කියන මේ ප්‍රේතේ මේ මෙහෙම යන්නේ මතක් කරන අයම් පේතෝ කස්සපස්ස පාවචනේ සමන වෙජ්ජෝ අහෝසී කියලා. මේ ප්‍රේතයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ශ්‍රමණ වෛද්‍යවරයෙක් කියලා හිටියේ. ඉතින් මේ ශ්‍රමණ වෛද්‍යවරයා කියන්නේ මේ මහාන වෙලා වෙදකම් කරපු ආඳුරු කෙනෙක් කියන එක ඒකෙන් අදහස් කරන්නේ හරි වෙදකම් කරපු නිසාමම නෙවෙයි ප්‍රේතය වෙලා තියෙන්නේ. ඉතා පීඩාකාරී විදිහට ජනතාවට පීඩාවල් ගෙන දෙමින් මුදල් උපයන පරමාර්ථයෙන් තමයි වෙදකම් කරා කියන එක සඳහන් වෙන්නේ. ඉතින් කෙසේ වෙතත් ඒ වගේ පසුබිමකුත් තිබෙනවා. අපි ඇත්තටම අපි මේ සාකච්ඡාවලින් සම්හාස අපි නිරතුරුව මේක සිහිපත් කරලා තියෙනවා අපේ පූජනීය ස්වාමීන් වහන්සේගේ තියෙන්නේ ගෞරවනීය ආචාර්යයන් වහන්සේ මදිහි මහානායක ස්වාමීන් වහන්සේ ඒ ඒ කරු ප්‍රකාශය මගේ හිතට නම් හොඳටම මේ ලැබිච්ච ප්‍රකාශනයක් එහෙමයි. උන්වහන්සේ මේ ලියලා තියෙන ප්‍රකාශනයේ බලන්න මේ මහානකම හරියට කරොත් නිවනට මහානකම වැරදියට කරොත් නිරයට. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේක හරියට ඕනම තැනකට යන්න සීඝ්‍රගාමීව යන්න තියෙන කේන්ද්‍රස්ථානය. එහෙමයි. මොන සුගතියට යන්නත් මහානදම් හරියට පිරුවනම් යන්න බැරි තැනක් නැහැ. එහෙම. හැබැයි මහානකම වරද්දගත්තොත් ගිහියෙකුට වඩා භයානකයි අපාගත වෙන්න තියෙන අවස්ථාවක් බොහොම වැඩි. එහෙම. එතකොට අපි හාන්දරනේ දැන් අපි සවනානුත්තරිය ගැන කතා කරමින් සිටින්නේ. ඇසීම් අතරේ බොහෝ දෙනා ලෞකික ශබ්ද අසන්නට එක එකනාගේ කතා අහන්නට යනවා. ඒවා කෙනෙකුගේ හිතේ කෙලෙස් සමනය කරන්නට උපකාර වෙන ඇසීම් නෙවෙයි ඒවා කෙලෙස් වර්ධනය කරන්නට උපකාර වෙන ඇසීම් බවටත්පත් වෙනවා. හැබැයි සමහර ලෞකික කතාවන් තියෙනවා කෙලෙස් උපදවා ගන්නේ නැති වෙන විදිහට සංයමයෙන් අහලා යම්කිසි දැනුමක් වර්ධනය කරගන්න අවශ්‍ය හැකියාව තියෙන කතා තියෙනවා. ඒක අහන්න පුළුවන්. ඒ අතරේ මේ කතා අතරේ ඇසිය යුතු දේ අතරේ තථාගතයන් වහන්සේගේ ධර්මයේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් දේශනා කරන ධර්මය ඇසීම තමයි. ඇසීම අතර උතුම් ඇසීම වෙන්නේ මොකද ඒ ඒ ඇසීම කෙලෙස් සමනය කරන්න අවබෝධයෙන් පංචස්කන්ධය කෙරෙහි කලකිරෙන්න ඒ වාගේම නිවනට සමීප වෙන්නේ ඇසීම බෙහෙවින්ම උපකාර වෙන නිසා අපි හඳුන තුන්වෙනි අනුත්තරීය ධර්ම හැටියට හඳුන ලාභානුත්තරීය කියන්නේ ලැබීම අතරේ උතුම් ශ්‍රේෂ්ඨම ලැබීම කුමක් විය හැකිද අපේ අනුරම? සම්මාද දැන් මෙතන ලාභ කියලා කිව්වහම බොහෝ දෙනා ලාභ පිළිබඳව හොඳට දන්නවා. එහෙම. ධන ලාභ, පුත්‍ර ලාභ, ඉඩ කඩම් ලාභ, නොඑක් නොඑක් ලාභ. එහෙම. මෙතන කියන්නේ ඒ ලාභ නෙවෙයි මෙතන කියන්නේ සද්ධා ලාභය. එහෙම. ඉතින් අතට බලන්න මේ සද්ධාව මහා ලාභයක් හැටියට තමයි බුදුරජාණන් වහන්සේ මෙතන හඳුන්වන්නේ අනුත්තරීය ධර්මයක් ඇටියෙ. එහෙම. අසම සම ධර්මයක් ඇටියෙද. මේ සද්ධා බීජං, සද්ධා ධනං, මෙතන සද්ධා ලාභයක්, සද්ධාව ඉන්ද්‍රියක්, ඊළඟට මේ විදිහට තථාගතයන් වහන්සේ විවිධ නම් වලින් මේ සද්ධාව ඉස්මතු කරලා තියෙනවා. දැන් අපි හාන්නේ සාමාන්‍යයෙන් අද කාලේ ලාභ අපි හඳුරු සිහිපත් කළ විදිහටම ධන ධාන්‍ය ලැබීම් තියන අය, ඉඩකඩම් තියන අය, යාන වාහන තියන අය බොහොම ධන සම්පත් තියෙන අය මට සියලු දේ ලැබිලා තියෙනවා කියලා හිතලා සතුටුුණා ඒ අය තුළ ශ්‍රද්ධාව නැහැ සද්ධාව නැහැ. ඒකට ඒ කියන්නේ ලැබීම අතර ශ්‍රේෂ්ඨම ලැබීම ශ්‍රේෂ්ඨම ලැබීම ඒ කායට නැද. ඒ කියන්නේ දිලින්දෙක් එක්තරා විදිහේ. ඒ ඒ අංශෙන් බලනකොට ධර්මය අනුව බලනකොට සම්මත එයා අන්ත දුප්පති. එහෙමයි. මොකද සමහරවිට පැල්පතක ඉන්න කෙනාට මේ උතුම් ලාභය තියෙනවා නම් එයාට ඕන දෙයක් කරන්න පුළුවන්. ඕන තරම් කුසල් කරගන්න පුළුවන්. එහෙමයි. අර ධර්මයේ සඳහන් වෙනවා අපි හන්නේ යස්ස ඒතේ ධනා අති ඉතියා පුරිසසවා අදලිද්දෝති තණ්හාහු අමෝඝං කස්ස ජීවිතං මේ කියන ශ්‍රද්ධාව ධනය පෙරටු කරගත්ත ධනයන් යම්කිසි කෙනෙකුට තියෙනවනම් අදලිද්දෝති තණ්හාහු එයා දිලින්දෙක් නෙවෙයි අමෝඝං කස්ස ජීවිතං එයාගේ ජීවිතය නොසිස් ජීවිතක් හිස් ජීවිතයක් නෙවෙයි කියලා එතකොට පිරිපුන් ජීවිතයක් බවට ජීවිතේ පත් කරගන්න ශ්‍රද්ධා ලාභය අත්‍යවශ්‍යයි. කොහොමද අපි හඳුරන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්න ලබාගන්නේ? ඔව්. ඒකෙන් සම්මානත දැන් අපි කලින් ශ්‍රද්ධාව කියන එක ගැන චුට්ටක් මතක් කරොත් එහෙමයි. අපි නිතරම දැන් මේ ධර්මය කතා කරන දෙයක් යුගයක් ධර්ම සාකච්ඡා කරන ඕනම ස්වාමීන් වහන්සේ නමක් මේ පින්නතුල ආමන්ත්‍රණය කරන්නේ සද්ධාවන්ත පින්නතුනේ කියලා. එහෙමයි. ඉතින් ඒ අනුව මේ සද්ධාව ගැන 아무තින් කියන්න දෙයක් නෑ. සද්ධාව කියලා කියන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන ප්‍රසාදයට. එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධය පිළිබඳව ස්වාමීන් වහන්සේ ප්‍රසාදයක් ඇති වෙන නම් අවබෝධය දැනගන්න ඕනේ. එහෙම. මේ අවබෝධය අපට දැනගන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ධර්මය. එහෙම. ධර්මයේ කියවීම, ධර්මයේ ඉගෙන ගැනීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීම, ධර්මයේ පිළිබඳව යම් යම් ගැටලු තියෙනවා නම් ඒවා විසඳා ගැනීම, ඊළඟට ධර්මයේ යෙදීම. එහෙම. මොකද ප්‍රායෝගිකව භාවනා කරනකොට ඒ එතකොට තමයි සානද නියම විදිහට මේ ධර්මයේ පිළිබඳව ඒ ගැටලු තැන් විසඳා ගන්න අවස්ථාව ලැබෙන්නේ. අපි හන් දැන් ඔය කියපු කාරණා ටික දැන් ධර්මයේ ඇසීම, ධර්මයේ කියවීම, ධර්මයේ යෙදීම ඔය කියන දේවල් කරන්න ප්‍රියතාවයක් තියෙන්න එපායි, කැමැත්තක් ඇති වෙන්න එපායි. කොහොමද ඒක ඇති කරගන්නේ අපි? ඒක තමයි ඒක සානද පියවරෙන් පියවර ඇති කරගන්න ඕන. මොකද අපි දැන් අවිජ්ජා සූත්‍රයට අනුව බැලුවොත් ඒ සඳහා මුල්ලි මූලික අඩිතාල තමයි කල්යාණ මිත්‍ර ඇසුර. එහෙමයි. ඒ කල්යාණ මිත්‍ර ඇසුර නිසා ධර්මය ලැබෙනවා. එහෙම. ධර්මය අහන්න අහන්න ටික ටික දැන් පුංචි පුංචි බණනේ අපි ඉස්සෙල්ලා අහන්නේ. එහෙම. සමහර වෙලාවට කල්යාණ මිත්‍රයා මෙහෙවනවා ධර්මයේ තුලට. කල්යාණ මිත්‍රයා මෙහෙවනවා. එහෙම. ඉතින් කල්යාණ මිත්‍රයාගේ ඒ උතුම් ඇසුර නිසා පොඩි පොඩි දේවල් දැන් අපි සාමාන්‍ය ලෝකේ ගත්තාම දැන් මිනිස්සු කියන්නේ අනේ අපි ඉස්සර මේ සමහර මිනිස්සු ඉන්නවා සාමාන්‍යයෙන් මුලින්ම පටන් ගන්න තියෙන කවි බණවල. එහෙමයි. මේ කවිමන අහන්නේ. ඒකට පුරුදු වෙලා දැන් අපි ඒකයි මම බොහෝ දෙනාද ඇවිල්ලා අපිට ඕන මෙහෙම මෙහෙම බන අපිට ඕන අවබෝධාත්මක බන මම නම් ඇත්තටම හොයන ගොඩක් අර එහෙම හොයනවා ගැඹුරු ධර්මයේ ගැඹුරු ධර්මයේ ඒක ඇත්තටම මම නම් කියන්නේ මේ සමාජයට සාමනත් ඒ සියලුම ධර්මයේ ධර්ම දේශකයන් වහන්සේලා අවශ්‍යයි එහෙම මොකද ඒ ධර්මයේ තියෙන දෙයක් තමයි අපි මුලින්ම මේකට ප්‍රවේශ වුණාට පස්සේ මදි ටිකක් ඊළඟට තව ටිකක් ගැඹුරු වේ හොයනවා. ඊළඟට ඒකත් මදි තවත් ගැඹුරට යනවා. එහෙම. ඉතින් මේ විදිහට තමයි අපි දැන් අපි මොනවද දැන් බණ කියන්න ගත්තාම දැන් මුල් කාලයේ කියපු බණක් ඔය පටිගත වෙලා තියෙන එකක් බලපුවම ඉතින් බොහොම සරල කාරණා අපි කියලා තියෙනවා. එහෙම. දැන් අපි දැන් මොකද දැන් අපිට තේරෙනවා දැන් මිනිස්සු දැන් ඊට වඩා ධර්මයෙන් පොහොසත් අපි උනත් ටිකක් ගැඹුරෙන් කියන්න පුරුදු වෙනවා. දැන් අපේම බණක් අපි අහලා බලනකොට පුංචි දෙයක් වගේ නමුත් ඒ කාලේ බණ කියන කාලේ ඒක ලොකු දෙයක් අපට. සහ අපි හාමුදුරනේ දැන් ශ්‍රාවකයන් පැත්තෙන් ගත්තත් දැන් අර අපි හාමුදුරු කියපු විදිහටම සරල බණ අහලා ඊට පස්සේ ගැඹුරු බණ අහලා යම් මට්ටමක ශ්‍රාවකයෝ දියුණු වෙලා ඉනවා. එතකොට දැන් සමහර ශ්‍රාවකයෝ වෙලඹෙනවා අපි ඔය බණ අහන්නේ අපිට හරියන්නේ අපි අහන්නේ මේ බණ විතරයි කියලා අර සරල මට්ටමේ බණ කියන අයව ප්‍රතික්ෂේප කරනවා. නමුත් සමාජයේ යම් පිරිසක් ඉන්නවා ඒ සරල මට්ටමේ බණවලට ප්‍රිය කරන නේද? පැහැදිලිවම සාමනහ දැන් ඔතන තවත් ලොකු ගැටලුවක් තියෙනවා. ඉතින් දැන් සමහරව මතයකුත් තියෙනවානේ අභිධර්ම කාර්යෝ කියන හරි කපටි මිනිස්සු කියලා එහෙමත් කියනවානේ මිනිස්සු. <laughs> එහෙනම් ඇත්තටම මම මේක විවෘතවම කියන්නේ ස්වාමීන් එතන මේ ධර්මයේ වැරද්දක් නෙවෙයි. එතන වෙලා තියෙන්නේ දැන් මේ සමහර අවස්ථාවල ඔය ධර්මයේම ඉගෙනගත්ත ධර්ම පන්ති කරපු මිනිස්සු දැන් සමහර වෙලාවට එනවා අපිට බණවලට ආරාධනා කරන්න. එහෙම. බණවලට ආරාධනා කරන්න ඇවිල්ලා තින් දැන් ඔන්න ඇවිල්ලා තින් කියන මං අහවල් තැන අභිධර්ම ඉගෙන ගත්තා මං අහවල් තැන ත්‍රිපිටකය ඉගෙන ගත්තා විභාග ලිව්වා. ඒවත් ලොකු කතා ටිකක් කියනවා. හැබැයි ස්වාමීන් වහන්සේ මම මේ කෙනෙකුට චෝදනා කරනවා නෙවෙයි අපි මේ ධර්මය අල්ලගන්න ඕනේ. ඇත්තටම නිහතමානීත්වයේ කියන එක අංක එකට තියාගන්න. මේ ප්‍රකාශය කරන්නේ අභිධර්ම විශාරදේ. ඒ නිසා ඔබ <laughs> සාවධානව වහුන්නත් නෑ. ඇත්තටම ස්වාමීන් වහන්සේ එතකොට දැන් මේ ධර්ම දේශනාවට ඉතින් ආරාධනා කරන්න ඇවිල්ලා ඉතින් මොන ආරාධනා කරනකොට අපිට තේරෙන මෙයාගේ ශ්‍රද්ධාව. එහෙම. භාගයට වඳින්න ටිකක් කතා කරනවා ඉතින් හැමෝම අපිට හදන්න බෑනේ. අපිට මේ එහෙම වඳින්න කියලා කියන්න අවශ්‍යතාවයකුත් නෑ. නමුත් අපිට දැනෙනවා කෙනෙක් ආපුවාම කතා කරනකොට මේ මෙයාගේ ශ්‍රද්ධාව කොහොමද? මෙයාගේ හැසිරීම කොහොමද? ඒක ඉතින් අපිට දැන් අසුරු කළාම කෙනෙක් ඇවිල්ලා වඳිනකොට දැනෙනවා මේ පුද්ගලයා මෙන්න මෙහෙම කෙනෙක් කියලා. එහෙම. එතකොට ස්වාමීන් වහන්සේ දැන් කොහොම ටිකක් කතා කරගෙන ඉන්නකොට දැන් අපෝ දැන් මේ බණ හාමුදුරනේ මේ මොනවද මේ බණ අර කාක් හරි දෝෂයක් තමයි ඇදලා ගන්න. එහෙම. එහෙම ඒ දෝෂයක් ඇදලා ගන්නකොටම ස්වාමීන් වහන්සේ අසත්පුරුෂ වදුකා සූත්‍රයේ සඳහන් වන්නේ ඒ පුද්දල සත්පුරුෂෙක් නෙවෙයි. එහෙම. මොකද එයාට ඒ තැනට යන්න අනිවාර්යෙන් අර සරල සරල ධර්ම දේශන අවශ්‍ය වුණා. එහෙම. එතකොට දැන් ඊළඟට ඒගොල්ලෝ අර විෂයක් හැටියට දැන් මේක ඉතින් ඇත්තම අභිධර්මයේ කියන එක ගණිතය වගේ චෛසික ඊළඟට සිත්වලට යෙදෙන දේවල් ඊළඟට රූප විචිත්ත චෛසික ඉතින් මේක ඇත්තටම මේ ටිකක් ඒක නෙමෙයි විශේෂ ධර්මයක් කියලා කියන්නේ එහෙම ඉතින් මේ ධර්මයේ ස්වාමීනත් මේක ගණිතයක් විදිහට යෝනිසෝමනසිකාරයක් නැතුව මේක ඉගෙන ගන්න ඕන කෙනෙකුට පුළුවන් විශයක් ඉගෙන ගන්න හැබැයි එතන සද්ධාව දෙනුනේ මෙයා නිකන් අර ගැනීමක් විතරයි කරන්නේ එහෙම සමහර වෙලාවට දැන් මට මතකයි අපි එක් දවස්වල දැන් අභිධර්ම පන්ති කරන කාලේ සමහර අය එනවා අභිධර්ම ඉගෙනගෙන මම උගන්වන දේවල් වැරදි කියනවාද කියලා බලන්න. එහෙමයි. මලට ඒගොල්ලෝ දකින්නට. ඒ අය ඒකට එනවා. ඒකට කියන්නේ මේ රන්දහ වීසී කියලා. අනුන්ගේ ඒ ධර්මයේ තුල වැරදි දැකීමේ අදහසින් ධර්ම ශ්‍රවණය. වැරදි දැකීමේ අදහසින්. ඇත්තටම මට මතක් වුණා මේ අර පීටි ඉස්සලක් මතක් කරලා තිබුණා කතාව අර. වැරදි හොයන්න පෙළඹිච්ච කෙනාට සාන්න මොන හරි දෙයක් හොයන්නවත් ඕන. එහෙමයි. අර විද්‍යෝදීහිත පරිසම්නසිත කතාව දන්නා පෙර සෝරත නායක හඳුරු බොහොම දක්ෂයි ලොම් බණ කියන්න. ඉතින් ඉස්සර විද්‍යෝදේ ඉඳලා තියෙන උපාසක මහත්තයෙක් මේ උපාසක මහත්තයා ඉතින් ස්වාමීන් වහන්සේලා බණ කියනකොට එතුමාත් හොඳට ත්‍රිපිටකය දන්නවා අර මං කියව අර දැනීම තමයි තියෙන්නේ. එහෙම. ඒක ශ්‍රද්ධාවත් එක්ක නෙවෙයි. විශයක් වගේ දන්න. එහෙම. ඕනම ස්වාමීන් වහන්සේ නමක් බණ කිව්වහම මේ උපාසක තැන ගිහිල්ලා කියනවා බණ වුණාන් පස්සේ අතන පොඩ්ඩක් අර අටුවාව සම්බන්ධ කරගත්තා නම් හොඳයි නේද? මෙතෙන්ද මේක මේවා කරා නම් හොඳයි නේද? ඉතින් මොකක් හරි අඩුවක් අඩුවක් කියනවා. වැලිවිටියේ සෝරතනායක හාමුදුරුවෝ ඉතින් බොහොම කල්පනාවෙන් උන්වහන්සේ ඉතින් බොහොම දක්ෂ දේශකයන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ බණ කියනකොට දැන් මෙතුමාට වරදක් හොයාගන්න බෑ. එහෙමයි. මෙතුමා ඒ ධර්මදේශනා කරනාට පස්සේ ළඟට ගිහිල්ලා කියනවා අද බණ ටික නම් හොඳයි හැබැයි ගුරු පොඩ්ඩක් සෞත්ව නේද? සෙමනම් වැඩි කියලා. සෙමනම් වැඩි කියලා. ඉතින් ඒකට බලන්න සම්ප ඒ දේට පුරු වුණාට පස්සේ එහෙම. ඒක හොයන්න ඕන. එහෙම. ඉතින් ඒ වගේ දැන් මේ ධර්මයේ තියෙන දෝෂයක් නෙවෙයි. ඒ නිසා අනිවාර්යෙන්ම සද්ධාව බොහොම අවංකව දැන් අර කල්යාණ මිත්‍ර ඇසුර නිසා මේ ඒ සී සද්ධර්මය අහන්නේ වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි මේ සසරින් එතර වෙන්න කියන සංඥාව තියෙනවා. එහෙම. ඒක නෑ මොකද නැත්නම් මේ ධර්මය ගැන ගැනීම වෙන දෙයක් නෑනේ. එහෙම. ඊළඟට සාමනක් මේ ධර්මයේ ඒ විදිහට ඉගෙන ගන්නකොට යෝනිසෝ මනසිකාරය මොන හොඳට සද්ධාව වැඩෙනවා. ඇත්ත නේනම්. මේ කියන දේ ඒකාන්තයෙන් ඇත්තනේ. මේ විදිහට මෙනෙහි කරනකොට සාමනහස ඇත්තටම මේ ධර්මය තුලින් ඒ සද්ධාව ඒකාන්තයෙන් නැති කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙමයි. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල සද්ධර්මයේ ශ්‍රවණය කරගත්තාම කල්යාණ මිත්‍රයා තමන් ඇසුරු කරන අනිකාගේ ශ්‍රද්ධාදී චේතනා දියුණු කර ගන්න අවශ්‍ය වෙන විදිහට හැම අංශයෙන්ම අනුග්‍රහය දක්වනවා සහයෝගය දක්වනවා කල්යාණ මිත්‍රයා තමන් ශ්‍රද්ධාවෙන් යුක්ත වගේම අනිත් අය ශ්‍රද්ධාවේ පිහිටවනවා කල්යාණ මිත්‍රයා තමන් සම්මාදිට්ඨියෙන් යුක්ත වගේම අනිත් අයට සම්මාදිට්ඨිය ඇති කරවන විදිහට කටයුතු සලස්වනවා කල්යාණ මිත්‍රයා තමන් ත්‍යාගී ගුණයෙන් යුක්ත වෙනවා වගේම අනිත් අයට දීම පුරුදු කරනවා කල්යාණ මිත්‍රයා සීල ගුණයෙන් යුක්ත වෙනවා වගේම අනිත් අය සිල්වත් කරන්නට පෙළඹෙනවා. ඒ පෙළඹවීම මත අසුරු කරන කෙනාගේ හිත තුළ ශ්‍රද්ධාව වැඩි වෙනවා. ඒ ශ්‍රද්ධාව තමයි කෙනෙකුගේ ජීවිතයේ අධ්‍යාත්මික ජීවිතයේ උත්පරිම ලාභය. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සද්ධා මූලික සබ්බීපි කුසල ධම්මා. හැම කුසලයකටම මුල් වෙන්නේ ශ්‍රද්ධාව. ඒ නිසා ලාභයන් අතරින් මේ නිර්වාණ ලාභය ලබා ගැනීම සඳහා ඒකාන්තයෙන්ම උපකාර වෙන මහත්ම ලාභය උත්තරීතර ලාභයක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඊළඟට අපි හඳුනන කාල සීමාව ඊටාම ශීඝ්‍රයෙන් ගෙවිලා යන අපි අනුත්තරීය ධර්ම තුනයි දැන් සාකච්ඡා කරේ. තව විනාඩි 10ක් වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ. අපි සික්ඛානුත්තරීය ගැන කතා කරන්න ඕන. ඒ වගේම පාරිචර්යානුත්තරය ගැන කතා කරන්න, අනුස්සතානුත්තරය ගැන කතා කරන්න ඕන. අපි කෙටියෙන් සික්ඛානුත්තරය, පාරිචර්යානුත්තරය කියන කාරණා පිළිබඳව අවධානය යොමු කරමු අපි හන්නේ. සම්නාත සික්ඛානුත්තරය කියලා කියන්නේ මේ ලෝකේ විවිධ ශික්ෂණයන් තියෙනවා, විවිධ පාඨමාලා තියෙනවා, විවිධ හැදෑරීම් තියෙනවා. මම මේ කියන්නේ ඉගෙන ගන්න එපා කියන එක නෙවෙයි. එහෙමයි. නමුත් යම් කිසි කෙනෙක් කයින් වන වරද වලින් වළකිනවා වචනයෙන් වන වර්ධ වලින් වළක්ිනවා කොටින්ම කිව්වොත් උතුම් සීලයක පිහිටනවා එහෙනම් අදි සීල අදි චිත්ත අදි පඤ්ඤා කියන කියන ඒ ත්‍රිශික්ෂා ත්‍රිශික්ෂා වේද එතකොට ස්වාමීන් වහන්සේ ඉදිරියට යන්නට ඒ නිසා මේක අතිශ්‍රේෂ්ඨ අසම සම ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ශික්ෂණ හික්මීම හැදිච්චකම එහෙමයි ඉතින් එහෙමනම් මේ ශික්ෂණය බුදුරජාණන් වහන්සේ මේ හික්මීම පිණිස සිකපද පනවලා තියෙනවා ඇත්තටම මේ සියලෝම ශික්ෂාපද පනවලා තියෙන්නේ කයටයි, වචනයටයි පමණයි. හිතට ශික්ෂාපද පනවලා නැහැ. එහෙම. ඒ අනුව සාමාන්‍යයෙන් දැන් කාල වේලාවක් ය නිසා මම හිතනවා අසම සම ශික්ෂණය තමයි අසම සම හික්මීම තමයි බාහිර දේවල් ඉගෙන ගන්න එකර කැපකිරීම එක කළ යුතු දෙයක් නමුත් තාමත්ම ශ්‍රේෂ්ඨතම හික්මීම තමයි යම් කෙනෙක් මෙන්න මේ විදිහට කයයි වචනයයි දෙක සංවර කරගන්නවා නම් ඒක අසන්න සම ශික්ෂණය හැටියට කෙලෙස් සංසිඳීම සඳහා උපකාර වෙන ශික්ෂණය. ශික්ෂණය. අපේ ස්වාමින් වහන්සේ අපේ අපේ හාමුදුරනේ දැන් අපේ හිතේ කෙලෙස් ක්‍රියාත්මක වන ප්‍රධාන අධීර තුනක් තියෙනවනේ. අනුසය පරිඋත්ථාන වීතික්තම කියලා. අනුසය කියන්නේ කෙලෙස් නිද්‍රූපගත වෙලා තියෙන අවස්ථාව. පරිඋත්ථාන කියන්නේ අභ්‍යන්තරේ කැකෑරෙමින් තියෙන අවස්ථාව. වීතික්තම කියන්නේ කයින් වචනේ එළියට දාන අවස්ථාව. මේ අවස්ථා තුන පාලනය කර ගැනීම තමයි උත්තරීතරම ශික්ෂණය කියලා කියන්නේ. කයින් වචනයෙන් කෙලෙස් එළියට දාන අවස්ථාව පාලනය කිරීම තමයි සීලයෙන් කරන්නේ. ඒ වගේම අභ්‍යන්තර කෙලෙස් කැකෑරෙන අවස්ථාව සමනය කිරීම තමයි සමාධි භාවනාවෙන්, සමත භාවනාවෙන් කරන්නේ. ඒ වගේම අනුසය කෙලෙස් යටපත් වෙලා තියෙන, නිද්‍රෝපගත වෙලා තියෙන කෙලෙස් මුලිනුපුටා දැමීම තමයි වීතික්‍රම මේ අනුසය කෙලෙස් පාලනය කිරීම තමයි ප්‍රඥා විදර්ශනා ප්‍රඥාවෙන් සිද්ධ කරන්නේ. ඉතින් අන්න ඒ කියන ක්‍රම තුනට ශික්ෂණයට ලක් වෙන්න පුළුවන් කෙනෙකුට ඒ හික්මීම තමයි උත්තරීතරම හික්මීම වන. අපි හන්නේ පාදචර්යානුත්තරිය කියන එක පාරිචර්යානුත්තරිය කියන එක අපිට ටිකක් විතර අහන්න ලැබෙන්නේ නැති වචනයක් අපි හන්නේ. ඒ ගැන පොඩි අවධානයක් අපි යොමු කරමු. සම්නාස පාරිචර්යා කියන වචනය අතන සේවය නැත්නම් උපස්ථානය. එහෙම වචනේ තේරුම. දැන් අපි සාමාන්‍යයෙන් ගත්තාම අපි බොහෝ දෙනාට සේවය කරනවා. මොකද සේවයක් කරන්න එපා ජීවත් වෙන්න. අපි ඉගෙන කියාගෙන කවදා හරි රැකියාවක් කරන්න ඕන. ඒක වරදක් නෙවෙයි. එහෙම. කෙනෙක් කාට හරි සේවයක් කරනවා. ඒ සේවය කිරීම මෙතන වරදක් හැටියට පෙන්වනව නෙවෙයි. නමුත් අසම සම සේවය උත්තරීතරම සේවය ශ්‍රේෂ්ඨතම සේවය තමයි බුදුරජාණන් වහන්සේට කරන සේවය. ඒ කියන්නේ බුද්ධෝපස්ථානය කියනද? එහෙම. සාගතයන් වහන්සේට කරන ප්‍රත්‍ථානය, ධර්මයට කරන ප්‍රත්‍ථානය, සංඝයාට කරන ප්‍රත්‍ථානය, මව්පියන්ට කරන ප්‍රත්‍ථානය, ඒ වගේම ගුණවත් වැඩිහිටියන්ට කරන ප්‍රත්‍ථානය ඇත්තටම ක්‍රමානුකූලව ශ්‍රේෂ්ඨතම ප්‍රත්‍ථාන. එහෙම. එතකොට ස්වාමීන් දැන් අපි දැන් ගත්තාම දැන් බුදුරජාණන් වහන්සේට කරන උපස්ථානය තුළ එතන කෙලෙස් බිඳුවක්වත් නැහැ. එහෙම. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි කෙනෙකුගේ වෘත්තිය තමයි රජතුමාගේ අපි හිතමු ජනාධිපතිතුමාගේ නැත්නම් රජතුමාගේ ඒ ඉන්න කාමරේ අස්කිරීම. එහෙම. ඒ ඇඳට ඇතිරිල්ලක් දාලා කොට්ට උර මාරු කරලා ඒ සිරප්පු තියෙන තැන්වල සිරප්පු තියලා ඒ අවශ්‍ය කරන දේවල් ඔක්කොම සකස් කරලා ඒ බාත් รู ම් ඒ සියල්ල පිරිසිදු කරලා එයාගේ රැකියාව ඒක. එහෙම. එතකොට බලන්න ස්වාමීන් වහන්සේ ඒ කෙනාට දැන් අපි හිතමු තව අවස්ථාවක ඒ කෙනාටම විහාරයට යනවා. විහාරයට ගිහිල්ලා පරමල් ටික තියෙනවා නම් ඒ ටික අයින් කරනවා ඊළඟට ඒ මල් ආසනේ හොඳට පිරිසිදු කරනවා පහනක් දැල්ලනවා හඳුන් තුරක් දැල්ලනවා ඊළඟට හොඳට අමදිනවා ඊළඟට ඒ සියලු පිරිසිදුකම් කරනවා එතකොට දැන් බලන්න සාත මේ චිත්‍ර දෙක දැන් මේ රජතුමාගේ කාමරය අස්තිරීමත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න සුගන්ධ ගන්ධ කුටිය පිළියෙල අස්තිරීමත් මේ චිත්‍ර දෙක දිහා බලපුවාම අර රජ්ජුරුවන්ගේ කාමරේ අස්කන්නකොට එතන කෙලෙස් පිරීලා. එහෙනම් නමුත් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය අස්කන්නේ එතන ශ්‍රද්ධාවෙන් පිරියනවා. අපි හාමුදුරනේ දැන් බුදුහාමුදුරන්ටත් ආදරෙන් බැඳීමෙන් උපස්ථාන කරන්න පුළුවන් නේ දැන් මේ මම අපේ හාමුදුරන්ගෙම අහලා තියෙන ආනන්ද හාමුදුරුව උපස්ථාන කරද්දී ඒක අතිශයින්ම බුදුහාමුදුරන්ට බැඳිලා කරපු ක්‍රියාවක්. ඒ නිසාම උන්වහන්සේට ඒ කාල සීමාවේදී මාර්ගඵල ලබා ගන්න ඒ කියන්නේ රහත් වෙන්නට හැකියාව ලැබුණේ නැහැ කියන එක. ඒතකොට සමහර අය අපි හඳුරන්නේ මේ ක්‍රියාව කෙරෙහි අතිශයින්ම බැඳිලා බුද්ධ උපස්ථාන කරන අවස්ථාව තියෙනව නේද? එහෙම එහෙම වෙන්න බැරිද? ඔව් ඇත්තටම සාමාන්‍යයෙන් දැන් තථාගතයන් වහන්සේට සාමාන්‍යයෙන් සෝතාපන්න වෙච්ච කෙනෙක් වුණත් එතනින් එහා ශ්‍රද්ධාව තියෙන කෙනෙක් බොහොම මහා ලදියාවකින් මේ පස්ථාන කටයුතු කරනවා. එහෙනම් ඒක සාමාන්‍යයෙන් එතන රාගය නෙවෙයි අත්‍තරම තියෙන ශ්‍රද්ධාව. එහෙම. මොකද පුත්තජන කමට තාම මේ කාමරාග කියන සංයෝජනේ නැති කරලා නැහැනේ. එහෙම. ඒ නැති කරලා නැති නිසා සාවනක පුදුමාකාර මවායනයකින් පුදුම ශ්‍රද්ධාවකින් පුදුම ඕනෑකමකින් ඒ උපස්ථානකට සිද්ධ කරනවා. එහෙම. ඒ අතර මේ සිද්ධ කරන්නේ දැන් අපි අම්මෙක් දරුවෙකුට නම් මේ තමන්ගේ දරුවා නිසා. එහෙම. දැන් මේ බුදුරජාණන් වහන්සේට ඒ වගේ උපස්ථානයක් කරන්නේ මේ නිකලෙස් දැන් අතන මොනවාහරි ජීවමාන වැඩ ඉන්නවත් නෙවෙයිනේ. ඒ බුද්ධ ප්‍රතිමාවක් ඉදිරියේ තමයි මේ උපස්ථානෙ කරන්නේ. ඒකට එහෙම කරන්න ස්වාමීන් වහන්සේ සැබෑම ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. රාගයක් නෙවෙයි. ඒ ශ්‍රද්ධාවත් අපේ හැඳුනනේ මේ බුද්ධිමත් ශ්‍රද්ධාව මේ ආකාරෝදී ශ්‍රද්ධාවක් වෙන්න ඕනේ නේද? මම දැකලා තියෙනවා අපේ හැඳුනනේ සමහර තැන්වලදී බුද්ධෝපස්ථානයේ කියලා බුදුරජාණන් වහන්සේට උණුපැන් ඇල්පැන් ආදී ගිහිල්ලා පිළිගන්වලා ඊට පස්සේ මූණ හොදන්න කියලා තුවායක් තියලා කොච්චරද කියනවනම් අපි හඳුරන්නේ බ්‍රෂ් එකට ටූත් පේස්ට් දාලා දත් මද්දවන අවස්ථාවක් මම දැකලා තියෙනවා. දැන් බුදුහාමුදුරු ජීවමානව හිටියත් අපි දත් මද්දවන්න යන්නේ නැහනේ. ඒතකොට ඒ වගේ ක්‍රියාවන් ටිකක් මේ අන්තගාමී වේව නේද? ඇත්තටම ස්වාමීන් වහන්සේ ඒ වගේ ක්‍රියාවන් නම් දැන් අපි තථාගතයන් වහන්සේ වෙදී සමහර්ථයන් වල වැසිකිලි හදලා ඒ වගේ දෙවලුත් තියෙනවා. තියෙනවා. එහෙමයි. ඒ වාගේ ඒ අන්තගාමී වෙන්න ගියොත් ස්වාමීන් වහන්සේ ඒක විහිළුවක් බවට පත් වෙනවා. එහෙමයි. ඒකෙන් අර කුසලයේ කරගන්න තියෙන අවස්ථාව දැන් කෙනෙක් කියලා බලනකොට මේක මහ විකාරයක් වගේනේ. එහෙම සාමදාන්ත මතක් කරපු දේ දැන් දත් බෙහෙත් ටික රස්සිකට දාලා එහෙම තථාගතයන් වහන්සේ ඒට එහෙම උපස්ථාන කළා නෑ. එහෙමයි මූණ පිහදවන්නෙත් නෑ නේද අපි සාමාන්‍ය. මූණ පිහදවන්නේ නෑ. ඒක එහෙම දෙයක් නිකන් ඒක අර දේව සංකල්පයත් එක්ක එන අර මේ දෙයක් වගේ. එහෙම එකක් නෑ. නමුත් අපි බොහොම ගෞරවයෙන් එතන අපිට යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. තථාගතයන් වහන්සේට දැන් බුදුරජාණන් වහන්සේ මේ ආමිෂ පූජාව ප්‍රතික්ෂේප කළා නෑ මිත් එහෙම. ඒකට අපිට තථාගතයන් වහන්සේ වෙන්නේ මේ ආහාර දාණය. ඊළඟට මල් පූජාව ඒවා තුලින් බුදුරජාණන් වහන්සේට ලැබෙන දෙයක් නෑ. එහෙම. නමුත් ඒ තුලින් ස්වාමීන් වහන්සේ අපට මහා කුසලයක් රැස් කරගන්න අවස්ථාව ලැබෙනවා. එහෙම. හැබැයි අරක විහිළුවක් දනවන විදිහට අපි මේ දේවල් කරන්න ගියාම අර බලාගෙන ඉන්න බොහෝ දෙනාටත් ඒක මහා මේ මහා විකාර වැඩක් කියලා තේ හිතෙනවා. එහෙමයි. ඒතකොට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට කරන උපස්ථානය තමයි මෙතන පාරිචර්යානුතරය කියන්නේ. ඒ වගේම අනුස්සතානුසනුතරය කියලා කියන්නේ උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරන එක අනුස්සති භාවනාවක් විදිහට ඇත්තටම දැන් පුරුදු කිරීම අනුස්සතානුස්සති දැන් කාල වේලාව මම ගිහිලා තියෙනවා එහෙමයි ඒ ඇත්තටම දැන් ලෝකේ අපි විවිධ දේවල් අතීතයේ තමන්ගේ ධනය බලය ස්වාමියා බිරිඳ නොයේ කෙලෙස් සහිත පුද්ගලයෝ ගැන සිහි කරනවා ඒක නෙවෙයි මෙතන කියන්නේ අපි බුදුගුණ ටිකක් වේක් විඳගෙන සිහි කරනවා නම් ධර්මයේ ගුණ සංගයාගේ ගුණ අහපු බණක් ඒ වගේම කරපු පින්කමක් මේවා පිළිබඳව සිහි කරනවා නම් මේක තමයි අසම සම සිහි කිරීම. එහෙමයි. මේ කාරණා 6 පිළිබඳව යම් කෙනෙක් නිතරම සිහි කරනවා නම්, පුරුදු කරනවා නම්, තමන්ගේ ජීවිතයට ක්‍රියාත්මක කරනවා නම් පින් උපදවා ගන්න. පින් උල්පත් හැටියට මේවා හඳුන්වන්න පුළුවන්කම තියෙන කුසල් උල්පත් හැටියට හඳුන්වන්නට හැකියාව තියෙනවා. ඒ නිසා මේ කියන අනුත්තරීය ධර්ම දසනානුත්තරීය, සවනානුත්තරීය, ඒ වගේම ලාභානුත්තරීය, සික්ඛානුත්තරීය පාරිචර්යානුත්තරය සහ අනුස්සතානුත්තරය කියන මේ අනුත්තරීය ධර්ම 6 ඔබේ ජීවිතයට ඉඩ ලැබෙන හැම මොහොතකදීම ගලපාගෙන හැකි ප්‍රමාණයෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ කටයුතු කිරීම පංචස්කන්ධය පිළිබඳ අවබෝධයෙන් කලකිරෙන්නට කෙදිනකෝ ඒක ඔබට උපකාරයක් වෙනවා නිබ්බිදායකයේ විදියට මේ පංචස්කන්ධේ නොඇලී ඉඳීමට ඒ ඒ හැසිරීම රටා උපකාරයක් වෙනවා විරාගායකයේ විදියට කෙලෙස් නිරුද්ධ කිරීමට උපකාර වෙනවා නිරෝධාය කියපු විදිහට. කෙලෙස් සංසිඳ වීම පිණිස උපකාර වෙනවා උපසමාය කියපු විදිහට. ඒ වගේම මනාලෙස දැන ගැනීම පිණිස අවබෝධ කර ගැනීම පිණිස අභිඥාය සම්බෝධාය කියපු විදිහට මේ ක්‍රියාකාරකම් උපකාර වෙනවා. නිබ්බානාය සංවර්ධති. අවසානයේ මේ ක්‍රියාකාරකම් ඔබට අමා නිවන පිණිසම හේතු වෙනවා. අන්න ඒ නිසා තමයි මේ ක්‍රියාකාරකම් උත්තරීතර ක්‍රියාකාරකම් හැටියට ධර්මෙහි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් එවන් ක්‍රියාකාරකම් තුළින් ඔබේ ජීවිතය පෝෂණය කරගන්නට අවස්ථාව උදා වෙලා තියෙන වෙලාවේ ඒන් උපරිම ප්‍රයෝජන ලබාගෙන ජීවිතය සාර්ථක කරගන්න අදිෂ්ඨාන කරගන්න. ඉතින් අද ඉල් පුරපසළොස්වක පොය දවසේ ධර්මානුපස්සනා සජීවී ධර්ම සාකච්ඡාව සඳහා වෙන් වෙලා තියෙන කාල වේලාව අවසන් නිසා ඊට වඩා අපි සාකච්ඡාව දිගට පවත්වගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නේ. අපි බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා සිද්ධ කරන අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ කවදත් අපි අහන ප්‍රශ්නවලට බොහොම සංයමයෙන් ඉවසිල්ලෙන් අනුකම්පාවෙන් අපට පිළිතුරු ලබා දෙමින් ඔබ අපි හැම දිනාම ඥානනය කරන තලවතුගුර ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය අපේ කල්යාණ මිත්‍ර මිරහවති පඤ්ඤාශ්‍රී මාහිම්පාණන් වහන්සේට බෙහෙවින්ම පුණ්‍ය ආනුමෝදනා කරන බෞද්ධ ආකාර්ය මණ්ඩලයේ පින්තුන් සෑම සියලු දෙනාට පින් අනුමෝදන් කරන ගමනේ විශේෂයෙන් අද මේ දායක පින් ප්‍රේක්ෂක පින්වත් ඔබ සෑම සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණමය ධර්ම සාකච්ඡා ශ්‍රවණමය කුසලය අමා නිවන් සුව පිණිසම ඒකාන්තයෙන්ම උපනිශ්‍රේ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙතකින් සමාප්ත කරනවා. පින්වත් ඔබ හැම දිනාටම සියලු ශාන්තියම සිද්ධ වේවා.